දැයි ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩපිළිවෙලේ පවත්වන අවසාන පොදු කමඨාන් සුද්ධ කිඩිමේ වැඩපිළිවෙලටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. අතර වාරීති කාට හරි සම්බන්ධ වෙන්න ඕන නම් මේ ඉදිරිපත් කරලා තියෙන මයික් එක පාවිච්චි කරන්න කියලා කරුණාවෙන් ආරාධනා කරනවා. අපි අරවින්දට කියමු ප්‍රශ්න ටික සභාගත කරන්න. අවසරයි ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාවේදී අද දිනේදී අවස්ථා කිහිපයකදී කිසිවක් නොදැනෙන තත්වයක් ඇති වුණා. මේ අවස්ථාවේදී ආස්වාස ප්‍රාස්වාස ආස්වාස ප්‍රස්වාස සියුම් බවක් වැටහිනි. ඉන්පසු දියසුලියක දියසුලියකට හසු වූවක් මෙන් ඇදී යන බව දැනුණත් ආස්වාසය දිගටම කරගෙන ගියා. ඉන්පසු මෙම අවස්ථාවේ ඇඟ සැහැල්ලු බවක්ද දැනුනි. මෙසේ සිදුවීම කරුණාවෙන් පහදා උපදේශයක් දෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මම දැන් ඒක අපේ අද ධර්මදේශනාදි මතක් කරේ. ඔය වගේ අර බරක තිබුණ තැන ඉඳලා බර හැලු තැනකට නැත්තම් කෙලස් තැනක ගොඩක් තියෙන තැනක කෙලස් නැත් තැනක දන්න තැනක ඉඳලා නොදන්න තැනකට මම ආයනයක් අත්‍යන්ත ඉඳලා නැත් තැනට ගමන් කරනවා. ඉතින් මේක හුරු කර ගැනීම තමයි දිගට කරන්න තියෙන්නේ. ඉතින් මේක ලොකු ළඟාවීමක්. නමුත් මේකට මේ ප්‍රශ්න අහන්න නැතුවම Tamangeම දහිතින් මේක නැවත නැවත මේකට එළඹෙන්න ඕනේ. නැවත නැවත මේකට ගිහිල්ලා කොහොම හරි මේක තමයි අපේ ප්‍රකෘතික ජීවිතේ. එවන තමයි හිස්තන තමයි ප්‍රകൃතිය. මේ එදිනදා ජීවිතය ගත කරන රූප, ශබ්ද, ගන්ධ, රස, ආහනික සම්පූර්ණ සංකරතාවයක් නැත්නම් කෙලෙස් බරිත ජීවිතයක් නිසා වරින් වර වරින් වර අර කෙලෙස් නැති නැත්නම් කෙලෙස් අඩු තැනට යන්න හුරු කරගන්න ජීවන රටාවක් හදා ගන්නවා. ඉතින් මේ ගියේ නැත්නම් යන්නේ නැත්තේ ජීවන රටාව වැරද්ද නිසා තමයි. ඒ නිසා පරිසරයේ ජීවන රටාව හදාගන්න නැවත නැවතත් අර වගේ විවේක ස්ථානයකට යන්න එහෙම වුණත් පළවෙනි වතාවට හරි කමන්නේ නැහැ. මේ විවේක තනක් මේ හිතේ තියෙනවා කියලා දැනගත් එක ඒක විශාල ජයග්‍රහණයක්. නමුත් දැන් ඒකට අනුව හැඩ ගැහෙන එක ඒකට කියන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. තමයි කතා කරන වචන ඊට පස්සේ මේකට අවුල් වෙන වචන කතා කරන්න එපා. හිස් වචන සම්මා කම්මන්ත අනවශ්‍ය කර්මාන්ත කරලා ජීවිතේ නිකන් අවුල් කරගන්න එපා. ජීවනයේ පවත්තගෙන යන කර්මාන්ත විතරයි. ඒ වගේම ආජීවය තමන්ගේ බඩ රසාව තමන්ගේ ජීවන රටාව කාටවත් බරක් වෙන එකක් වෙන්න බෑ. අසාධාරණ එකක් වෙන්න බෑ. බොරු හුදු මාන්නෙට සුඛභෝගීත්වයට අනගන්නේ ප්‍රයෝජන සලකලා කරන්න ඕනේ. එතකොට මේ தත්ත්වය හුරු වෙයි. එයිසම මේ උපයාගත දේ බහුලීගත කිරීම නැවත නැවත බහුල මේ වැඩි වෙන විදිහට ජීවත් ජීවත් වීමේ ආදර්ශය තමයි පෙන්වන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාහට මුලින් පුහුණු කරන ලද ආනාපාන සති පරයන්ක භාවනාවට වඩා සක්මන් කරමින් ආනාපාන සතිය පිහිටුවීම පහසු බව අත්දැක්කෙමි. වරහන්න කියලා තිනවා පරයන්කයක හෝ සක්මන තමා කැමැති ක්‍රමයක් අනුගමනය කළ හැකි නේද? පහදා දෙන මෙන් කාරුණිකව ඉල්ලමි. පෙරුවන් සරණයි. ඒ තමයි අද ධර්මදේශනා සඳහන් කරේ මේ හිස් කරන ගතිය, විවේක වෙන ගතිය, හුදේකලා වෙන ගතිය දන්නවනම් සක්මනේදී ගතකරන හිත හුදේකලා කරන හිස් කරන හිත විවේක වෙන තැනට ඒක මේ මොන ක්‍රමයට ගන්නවද කියන එක පුලින් පුලින් ඉතින් ක්‍රමවේදේ පෙන්ලා දෙනවා. තමුත් අන්තිමට දන්නවනම් කරන්න ඕනේ මේ හුදේකලාවට යන්න ඕනයි එකයි කියලා. ඒක සඳහා Tamanට ගැළපෙන ක්‍රම සහ විදි ඉස්සරහට ගොඩක් හම්බ වෙයි. හම්බුනට පස්සේ වඩා වඩා හිස් වෙන, වඩා වඩා ශූන්‍ය වෙන, වඩා වඩා විවේක වෙන තැනට යන්න ඉරියව්ව හෝ වේලාව හෝ කර්මස්ථානේ මුලදී තමයි ඊට වැදගත් වෙන්නේ. පහු වෙනකොට මොකක්වත් වැදගත් වෙන්නේ අවශ්‍ය වෙන්නේ මේ ශූන්‍යතා විහරණේ නැත්තම් මේ හුදකලා වීමයි මේ හිස් කිරීමේ වැඩපිළිවෙලයි. ඒක නිසා මේ ප්‍රයෝජනේ සලකලා Tamange ඥානියත් පාවිච්චි කරලා දැනුවත් පාවිච්චි කරලා අවස්ථාවට හැටියට ගැළපෙන විදියට වැඩ කිරීමේ ශක්තිය කායිමත් ඉල්ලන්න එපා හම්බ වෙන්නේ නැහැ. තමන්ම දැනගන්න ඉස්සරහට වැඩි වැඩි හම්බ වෙයි. ඒකම ගරු කරගෙන උදකලා බහුල ජීවිතයක් එකලා ජීවිතයක් ඒ හිස් කරගත්ත ශූන්‍ය ජීවිතයක් පිනිස සැලසුම් කරන්න කියලා කියනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ රූපයට ඇති ඇල්ම අත්හැරීම ගැන දේශනා කළා. නමුත් සමහර විට ඇල්ම රූපයට හා පංචේන්ද්‍රයන්ට ඔබ්බෙන් ගොස් ඇත. උදාහරණයක් ලෙස අම්මාට ඇති ඇල්ම පංචේන්ද්‍රය පිනවීමට නොවේ. නමුත් අම්මාට ඇති ඇල්ම ආදරය පංචේන්ද්‍රය පිනවීමට ඇති කරගත් ඇල්මකට වඩා ශක්තිමත්. අම්මාගේ සිරුරේ අනිත්‍යභාවය හා පිළිකුල් බව වරහන් ඇතුලේ පිළිකුල් භාවනාවෙන් මෙනෙහි කළත් මේ ඇල්ම නැතිවන්නේ හෝ අඩුවන්නේ නැත. අම්මාගේ කුණුවන සිරුර දුටුවද මෙම ආදරය නැති හෝ අඩු නොවේ. නමුත් අනෙකුත් අනිකුන් සහ ඇල්මක් මෙන්ම මේ මානසික ඇල්මද නිවනට බාධාවකි. මෙවැනි අවස්ථාවක මෙවැනි පංචේන්ද්‍රය පිනවීමකින් ඔබට ගිය ඇල්මක නොඇලී සිටින්නේ කෙසේද? ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. මේකදී අම්මා දඩමීම කරගත්තට Tamanට තමයි ඇල්ම තියෙන්නේ. මොකද මගේ අම්මට විතරයි ඇල්ම තියෙන්නේ. අම්මට ඇල්ම නම් අල්ලපු ගෙදර අල්ල මටත් කැමති වෙන්න eBay. මේක නෑ. අම්මා කිව්වා මගේ අම්මට ඒ කියන්නේ මට තියෙන ඇල්ම තමයි අම්මා අම්මා දඩමීම කරන කරන්නේ. එහෙමනම් සියලු මව්වරුන්ට ඇල්මක් එන්න eBay. එහෙම ඉන්නේ නෑ. එනිසා නිකන් මේ බොරු චාටු කතා මොකක්වත් ඕනේ නෑ. මේ Tamanට තියෙන කැමැත්ත තමයි බුදුරජාණන්සේ කියලා තියෙනවා මේ සෑම ලෝකයක්ම මවාගෙන තියෙන්නේ ඉඳුරම් පිනවීමේ ආතාව තමයි. මොන ස්වරූපෙන් ආවත් මාත්‍රූපෙනේ අධිනයසින් ආවත් කාමාශාවෙන් ආවත් වංචනිකම තමයි. මට Taman Taman තියෙන කැමැත්ත විතර බුදුරජාණන්සේ ඉන්න කාලෙම මම මේ කොසල් රජතුමා අහලා තිනවා මල්ලිකා දේවියකින් ප්‍රධාන අග්‍රමහේසිකාව උඹ කාටද වැඩිම ආදරේ කියලා. ඉතින් මල්ලිකා කිව්වලු මම කැමති මට කියලා. කොසල් රජුන්ට හાર્ට් බ්‍රේක්. ෆුල් අප්සෙට් අනේ ප්‍රියම්බිකාවත් නැහැ. කොසල් රජුන්ට ප්‍රිය කරන්න කියලා රජු මේ බුදුරජාණන් වහන්සේ කියලා කිව්වා බලන්න ස්වාමීන් වහන්සේ මං ඇහුවා මල්ලිකාවගෙන් මේ කාටද වැඩියෙන් ආදරේ කියලා මල්ලිකා කිව්වා මටමයි කියලා. බුදුරජාණන් කියනවා මල්ලිකා ඥානවන්තයි. මේ මුළු ලෝකේ අපි කාටවත් කැමැත්තට නෙවෙයි මේ දඩමීම කරගන්නේ මේ මගේ දරුවාට කැමැත්ත කියලා කියන්නේ මට තියෙන කැමැත්තම තමයි. දරුවන්ට කැමැත්ත නැහැ. හැම දරුවන්ටම සමාන කැමැත්ත තියෙන්න බෑ. අපි මේ මට මම කැමැති මගේ දේවල් වලට ප්‍රිය කරනවා කියලා කියන්නේ වට කරලා තමන්ටම තියෙන කැමැත්ත තමයි. බුදුරජාණන් වහන්සේ සඳහන් කළ තියෙනවා උච්චින්ද සිනිය මත්නෝ කුමුදන් සාර්ථිකංව පායනා. මඩ වතුරක පිවිලා තියෙන කුඹර කුමුදක් දැකලා මඩට බහැලා උදුරා හරින්න ආසේ ආත්ම සිනහස වියලපා දාපන් කිය. මේ හැම දහං ගැටයක්ම දාන්නේ මේ හැම වංචනික ධර්මයක්ම කරන්නේ මම මට තියෙන කැමැත්ත තමයි. ඒක සඳහා අම්මට කියලා තාත්තට කියලා ආගමට කියලා දරුවන්ට කියලා මොන බයිලා කිව්වත් එකම බයිලාව තමයි තියෙන්නේ. ඒ නිසා බලන්න මේ හරහා තමන්ට තමන්ට තියෙන කෑදරකම ඒක සඳහා අපි නොකරන ජඩකමක් නැහැ. නොකරන නොපනත්කමක් නැහැ. ඕන දෙයක් සාධාරණයි මේ මගේ මන අපිට. ඒක නිසා කන් නිකන් බොරුවට අම්මා කරන්න එපා නං ගිය ආත්මේ අම්මට ප්‍රේම කරන්න එපා. මුන්ද කොහේ ඉන්නවද දන්නවද? නිකමට හොයලාවත් බැලුවද අඩු ගන්න. අපි ආවට පස්සේ ගුණ වතුර ඇල්ල වතුර හම්බ වෙනවද කියලා. පිස්සු බුදුහාමුදුරු කියනවා తත්‍ර తත්‍රාభిනන්දනී උඹ යණ යන තැන අල්ල බදා ගන්නවා. ඒකල මහා ලුකට පෙන්නනවා කවි ලියනවා අම්මේ පෙම්බර ගම්මේ කිය කිය. පච තමන තින ආසාව විතරයි. ඒ නිසා මතක තියාගන්න මේ ලෝකේ ওই කවුරු බොන්න බයිලා කිව්වත් බුද්ධ පුත්‍රයෝ ඉන්නවා. මේවා දකිනායේ ඉන්නවා. කොයිනික රැවටිලා ඕගොල්ලෝ කතා කරලා හිටියට මේක බුදුහාමුදුරු කියලා දීලා තියෙනවා. එකම ස්නේහයි තියෙන්නේ ආත්ම ස්නේහය විතරයි. ඒකේ මේ විකෘති තමයි මේ දරුවන්ට ආගමට අම්මට තාත්තට කියලා කියන එක. ඒ නිසා ඒක ඒ විදිහට දැක්කම දැකලා කියනවා කියන්නේ ඡණ්ඩපරසකම නෙවෙයි. සත්‍ය ප්‍රකාශයක්. නිසා නිකන් බුරු දිවිච්චාවයි මේ භාවනා කරන්ඩ ඔය පංචස්කන්ධයට පංචේන්ද්‍රයන්ට ඔබට ගියල්මක් නෙවෙයි. ඔක තමයි පළවෙනිම කුණ්‍යේ. ඒකෙම තියෙන ඇල්ම තමයි ඔය රූපෙට එක එක එක එක දේවල් වලට පටලවාගෙන කතා කරන්නේ. ඒක දිහා බලන්න. ඒක නිින්දෙදිවත් නැති වෙන්නේ නැහැ. මේ ආත්මෙන් ගියාට ආත්මෙන් යනකොට ඔක කරයි යනවා. ඒ නිසා මෙහෙදිම ඒක දැක්කොත් ගනුදෙනු මෙතනම ඉවර කරන්න පුළුවන්. කරු ස්වාමින් වහන්සේ මෙම භාවනා වැඩමුළුවේදී සක්මන් කරන විට පාදවල තබනවා ඔසවනවා වෙනුවට කකුල් දෙකේ ඉහළ කොටසේ ඝර්ෂණය ඊටා පැහැදිලි ලෙස දැනුණා. එය නොකඩවාම අරමුණ නොකැඩී දැනුණා. හැරෙන විටත් පැහැදිලි ලෙස දැනුණා. හරි පහසුවට සතිමත් හරි පහසුවට සක්මන සතිමත්ව කෙරුණා. මෙම ක්‍රමය දිගටම කරගෙන යන්නද නැත්නම් ඔසවනවා, තබනවා ක්‍රමයට මාරු කරන්නද? පෙරුවන් සරණයි. ඔය ටික අද ඒ ධර්ම දේශනාදී සර්වචන් සඳහන් කරන මේ හිස් කිරීම දන්නවනම් ශුන්‍යති විහිරණ දන්නවනම් ඒ විහිරණය සක්මන් කරනකොට හිතේ නැති ඇති නොවිච්ච පාපක ධර්ම ඇති නොවීම සඳහා විතරයි ආරම්භ තියෙන්නේ. මේක වම දකුණද, කලව බලනවද, යටිපතුල බලනවද කියන එක නෙවෙයි. කොයි දෙයෙන් හරි වර්තමාන හිත පවත්වන්න පුළුවන් නම් ඒක කරන්න. ඒ මොකටද වර්තමාන හිත පවතින තාක්කල් අභිජ්ජා දෝමනස නැහැ. ද්වේෂයක් ආසාවක් නැහැ. ඉතින් ඒක බලන ක්‍රම ලක්ෂයක් තියෙනවා. ඒක අධ්‍යා බුදුහාමර පෙන්ලා දීලා තියෙනවා. නමුත් ඒ ක්‍රමේ නෙමෙයි වැදගත් වෙන්නේ ක්‍රමෙන් ලැබෙන ප්‍රතිඵලයේ තියෙනවා නම් හිත විස්්‍රාම වෙනවා නම් හිත උදේකලා වෙනවා නම් හිත හිස් වෙනවා නම් අලුතෙන් කෙලෙසෙන්නේ නැතුව තියෙනවා නම් ඒ ක්‍රමය අනුගමනය කරන්න. ඒක තඳා ඒක තඳායි අද ඔය අද මහා ශුන්්‍යත සූත්‍රය ගත් එක සර්වඥසේ පටන් අරගන්නේ සක්මනට මේ ශුන්්‍යතා සම්දර්ශනය, ශුන්්‍යතා දර්ශනය, ශුන්්‍යතා විහරණය පාවිච්චි කරන්නේ කොහොමද කියලා. එනිසා ඒ සඳහා ගන්න ක්‍රමවේද නිකන් අල්ලගෙන ඒ අනුව සංකීර්ණතා ඇති කරන්න එපා. ප්‍රතිපලේ තමයි හිස් වෙනවා බලන්න. විචාම වෙනවා බලන්න. අනායාසයෙන් වෙනවා බලන්න. ඒකට හිත වර්තමානයේ තියෙනවා නම් કોઈ <coughs> ක්‍රමයක කෙරුවත් ප්‍රශ්න නැහැ. ගරු ස්වාමින් වහන්සේ අප එදිනෙදා රැකියාව කරන විටද අප සතියෙන් වැඩ කටයුතු වරහන් ඇතුලේ pay attention to details කළ යුතුය. ඒ සතියත් අප වඩන මේ සතියත් අතර තිබෙන වෙනස කරුණාකර පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. සතිය මොනම දෙයකටත් මායින් කරන එකක් නෙවෙයි. gedara කරන සතියද, ඉඳගෙන කරන සතියද, සක්පනද කියලා ඒවා මේ බබාලට භාෂාව උගන්වන වෙලාව කරනක සතියේ නෑ ස්ත්‍රී පුරුෂ භාවයක්. සතියේ නෑ මේ ආගමික ගතියක්, ආගමික නැති ගතියක්. කොතනදී වුණත් මේ සතිය පවත්වා ගන්න පුළුවන් නම් නිකන් දැන ගැනීම සඳහා මතක් කරන්න කැමති අපි කිසිම චිත්තක්ෂණයක අසතියෙන්නේ ඉන්නේ සතියෙන් තමයි ඒ බව දන්නේ නැතිකමයි තියෙන්නේ. සර්වඥා සඳහන් කර තිනවා සතාධිපතියා සබ්බේ ධම්මා. මේ හිතට පහරන හැම ධර්මයකටම සතිය අධිපතිකම් කරනවා. අපි ඒක දන්නේ නැත්නම් හිතන මේ සතිය වඩන්න නිසන් වනේට යන්න ඕනේ බද්ධ පරියන්කේ ඉන්න ඕනේ වටේ සුදු ඇඳගත්ත කට්ටිය ඉන්න ඕනේ ඉඳගෙන ඉන්න ඕනේ කියලා. එimhe සතියට සීමාවක් නැහැ. ඒක හුරු කිරීම විතරයි කරන්නේ. ඊට පස්සේ බලන්න හැම තැනකදීම හැම ඉරියව්වකදීම හැම වේලාවකදීම කොහොම කරත් ඒ සතිය අපි සතිය අමතක කරන්න හැදුවට හොඳට මතක තියන්න සතිය අපිව අමතක කරලා නැහැ. අන්නේ තරම් අපිට <clears throat> ලැබිව ගත කරන මේ සතිය අමතක කිරීම තමයි අපිට තියෙන ලොකුම සාපේ. අපි මේ নানা ආකාර දේවල් කරන්න හදනවා සතිය පැත්තක තියලා. ඒ කරන හැම වෙලාවෙදිම අනවශ්‍ය අකුසල් සිද්ධ වෙනවා. ඒ නිසා අපේ කෙරේ නතු වෙලා තියෙන සතියට නතු වෙන්න මුළු ජීවිතේම කරන තියෙන ලොකුම දේ සතිපට්ඨානයි කියලා හිතාගන්න. සතිපට්ඨානය කරනවා නම් සියලු සම්පත් ලැබෙනවා කියලා හිතාගන්න. ඒ නිසා කොයි රාජකාරී කෙරුවත් මට කියලා දෙනකොට ධම්මික හමුගේ සතෙක් මරණ වෙලාවේ සතියෙන් කරපන් කියලා. සතෙක් මරණ එක උනත් සතියෙන් කරන එක හොඳයි අසතියෙන් කරනවට වැඩිය. හොරකමක් කරනකොට සතියෙන් කරපන්. කාමීත්‍යාචාරය කෙරුවා සතියෙන් කරපන් වැඩි කල කරන්න බෑ. ඕනේ දෙල්ලමක් කරන්න බෑන සතියෙන් ඒක අනිවාර්යයෙන්ම හොඳ පැත්තට ගෙනලා තාරිනවා. ඒක නිසා gedara dore වැඩ නෙවෙයි. ඒ වැසිකිලි කැසිකිලි කොටත් කරන්නයි කියලා තියෙනවා. ඕනේ වැඩක් කරනකොට සතිය තියෙන බව මතක තියාගන්න. වසංගන්න බෑ, උගුරට රබේත් බොන්න බෑ. එතකොට තේරෙන පටන් අරගනි මේ සතිය කියනක බෞද්ධයන්ට හිමි වෙච්ච භාවනා මධ්‍යස්ථානට කොටු වෙච්ච ගුරුවරයෙකුට අයිති අයිතිවාසිකමක් තියෙන එකක් නෙවෙයි. හැමතැනම තියෙනවා කරුණාකර සමාදන් වෙන්න. කරුණාකර සතියේට නොසලකා ඉන්න එපා. කරුණාකර සතිය ගණන් නොගෙන ඉන්න එපා. ඒක තමයි අපි කරන ජීවිතේට කරන ලොකුම රහිනිය. ඒකෙන් තමයි මේ මෙච්චර දුකක් ඇවිල්ලා තියෙන නිසා නිතරම සතිය අදාහ ගන්න. වර්ග කරන්න එපා සතිය මොකක්ද කියලා. ගරු පින්වත් ස්වාමින් වහන්ස තිස් වසරක රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා සිටින මා දන් දීම් සිල් රැකීම් වැනි පුණ්‍ය ක්‍රියාවන්හි යෙදුණුමුත් මෙවැනි භාවනා වැඩසටහනකට සම්බන්ධ වූ පළමු අවස්ථාවයි ඔබ වහන්සේගෙන් කමඨහන් ලබාගෙන මම ආනාපාන සති භාවනාවෙහි හා සක්මන් භාවනාවෙහි හොඳින් යෙදුණෙමි කමඨහන් පිරිසිදු කිරීමෙහි සාකච්ඡාවලදී ඇසූ පරිදි අනිත් යෝගාවචරයින් මෙන් කහපාට එලියක් හෝ සක්මන් භාවනාවෙන් පසු ඇඟෙහි මස්පිඩු තදවන ගතියක් කෙස් වලින් අදින ගතියක් හෝ නොදැනුනි. විනාඩි 30ක් පමණ සක්මන් භාවනාවෙහි යෙදී ආසනයක පර්යංකයක ඉඳගත් පසු මට දැනුනේ ශරීරය ඊටමත් සැහැල්ලුවකට පත් වුණු ආකාරයයි. මනසෙහි පිළිඹු වූයේ තායිලන්තයේ තිබෙන ලෝකයේ තිබෙන බුදුරජාණන් වහන්සේගේ එකම සක්මන් නිරියව්වෙන් තිබෙන පිළිම වහන්සේගේ රූපයයි. මම එයින් සිත ඉවත් කරගෙන නැවතත් සක්මන් භාවනාවෙහි යෙදෙන විට නැවත එම පිළිම වහන්සේගේ රූපය චිත්‍රණය විය. පින්වත් ගරු ස්වාමින් වහන්ස මා භාවනාවෙහි සාර්ථකත්වයකට පත් වී නැද්දැයි පැහැදිලි කර දෙන ලෙස කාරුණිකව ඉල්ලමි. සක්මන් මළුවක් වක්‍රාකාර ලෙස සදා නිම කළ හොත් පන්සලක් වැනි ස්ථානයක එය දෝෂයක් ඇද්දැයි පහදා දෙන්න සක්මන් භාවනාවේදී හැරවුම් අවස්ථාවක් නොවන හේයින් එය පහසුවක් වනවා නේද බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ජීවයක් ලබා දෙන ධම්මජීව ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට ධර්මයේ ආරක්ෂාව හා ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මේ අවංකව නැත්තම් විවෘතව කරන ප්‍රකාශයක් මේ මේ ගත කරන මේ තැහැළු ජීවිතයේ අනුන්ගෙන් ලැබෙන දෙයක් කාලා තම වෙන තැනක් හවදලා දෙන පැද්දලක බුදියා එනකොට තමන්න ජොලියක් හම්බුණා නම් භාවනා දියුණු වෙලා තියෙනවා. ජොලියක් නැත්තම් sorry. කාටවත් මනින්න වෙන කෝදුවක් නැහැ මේක ජොලිය සන්තෝෂයෙන් කවුරු හරි තම්බල දෙන බතයේ වෙනසට වැඩිය සැපක් තියෙනවා නම් කවුරු හරි එළල දීපු පැදුර පුදිය ගන්නකොට වෙන සැපක් කමන ඕක තමයි භාවනාව කියන්නේ. ඕක තමයි දියුණුව කියන්නේ එහෙම නැත්නම් මේ කහපාටි ඉලියවත් ඔකේස් වලින් අදින එකවත් නෙවෙයි. ඒව ඕන තැනකින් ගන්න පුළුවන්. ඒක එක නම් විදිහට මේව සැපක් විදිහට හම්බ වෙනවා නම් Taman තමයි දන්නේ. නිසා අපව ගෙදර ගිහලා බත් කාලා බලන්න තමන් රුයාගත්තපත රැයට කාලා පුදියන තමන්ගේ සිරියහන් ගබඩාවේ ඉන්නකොටද සැප තියෙන්නේ කවුරු හරි දම්බලා බත් දෙයක් කාලා රැයට බඩගින්නේ නිකන් එල්ල දීපු පැදුරු පුදිනකොට ජොලි තියෙන්නේ කියලා බලන්න එච්චරයි ඒක තියෙනවා නම් ඔන්න භාවනාවේ දියුණුවක් තියෙනවා එහෙම නැත්නම් හොඳම වෙලේ තියෙන හොඳට බුරියන් ටිකක් වෙලා කාලා පුදිය ගන්න එක ඒක හරි හරි සැපයි ඒ වගේම මේ චක්මන් මළුවලදී හදනවන සක්මන් මළුවක් සම්ප්‍රදාන කුල හදාන්න. හැදිච්ච එකක් තියෙනවනම් වක්‍ර වුණත් පාවිච්චි කරන්න කමන්නේ. මොකද සක්මන් මළුව සම්මතයි. අපේ කලු දීපකුණ නෑ කලු දීපකුණේ කලු දීපකුණටත් වැඩිය මේ රිටිගල තියෙනවා. අනුරාධපුරේ තියෙනවා. ඉතිහාසගත සක්මන් මළු තියෙනවා. ගොක් වේදම් කරලා හදපුවා. මේ ආයුර් මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පික්චර් පෝස්ට් කාඩ් තියෙනවා. අරගෙන බලන්න ඒව හදලා තියෙන හැටි. ඒව තමයි ඒ ਸਰවචනාංශයේ විනය පිටකේ කියලා තියෙන විදිහට හදලා තියෙනවා. ඔක්කොටම මේව හදන්න බෑ. ඒකට විශාල ඉඩමක් ඕනේ, විශාල වියදමක් යනවා. ලීසි නෑ. ඉතින් අපි ඒ වෙනුවට ඊ ගාවේ කහදුවට කමක් නෑ. නමුත් සිංහල විතර සක්මන් මළුව හදන්න දන්න જાතියක් මුළු ලෝකෙම නෑ. ඒ තියෙද්දි ඒ අලුත් අලුත් දේවල් අඳුරලා දෙන්න අපට ඕන කමක් නෑ. එහෙම නැත්තම් සක්මන් මළුවක් නැත්නම් බෝධින්වහන්සේ වටේ රවුම ගියාට ප්‍රශ්නයක් නැහැ. ප්‍රදක්ෂිනා කරනවායි කියලා කියන්නේ ප්‍රශ්නයක් නැහැ නමුත් සක්මන් මළුව කියන්නේ ඒක නෙමෙයි. සක්මන් මළුව මෙහෙමයි කියලා සීමාවක් තියෙනවා. ඒ නිසා ඒක ඍජු වෙන්න ඕනේ, සමතල වෙන්න ඕනේ. මේ සංකීර්ණතා මොනවාක්වත් නැතුව සරල වෙන්න ඕනේ. ඒක නැත්තම් ඊගාව එක හදාගත්තට ප්‍රශ්නයක් නෑ. නමුත් ඒක නෙමෙයි සම්මුතිය. ඒ නිසා පුළුවන් තරම් බලන්න අවස්ථාව තියෙනකොට හොඳම ප්‍රශස්තම දේ ලබා ගන්න. ඒ නිසා වෙන විදිහකට සක්මක් හදුවයි කියලා පව් සිද්ධ වෙනවා. එහෙම හිතන්න යන්න එපා. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ මම පසුගිය දින සක්මන් භාවනාවේ පැය එකහමාරක් හිටියා. මට ඒ පැය එකහමාර ඇතුළත කයේ තියෙන තද ගතිය, තෙත ගතිය, උෂ්ණ ගතිය, තල්ලු කරන ගතිය දැනුණා. ටික වේලාවකට පසුව මූණ පුරාම කූඹි දුවන ගතියක් දැනුණා. වෙන කිසි තද බල අමාරුවක් දැනුනේ නැහැ. තවත් පැය භාගයක් විතර දිගටම සක්මන් කළා. ඇඟට කිසිම අමාරුවක් නැතිව සක්මන් කරගෙන යන්න කැමැත්තක් ඇති වුණා. මේ අවස්ථාවේ මට තේරුම් ගන්න පුළුවන් වුණේ සිතින් එක වෙලාවට එක වැඩක් කිරීමෙන් පියන සැහැල්ලුව මේවා භාවනාව දියුණුවන ලක්ෂණද මේ තරම් සැහැල්ලුවක් ඇති වුණේ අතීත අනාගතයට සිත නොයවා වර්තමානයේ කරන ක්‍රියාවට සිත තබාගත් නිසාද ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ දෙපා নমස්කාර කර ඉල්ලා සිටිමි. මෙය පහදා දෙන්න තෙරුවන් සරණයි. සරල දේ, ඍජු දේ තමයි සැපගෙන දෙන්නේ. සංකර වුණොත්, චපල වුණොත් අනිවාර්යයෙන් මේක අනවශ්‍ය කර්ම රැස් කරන නිසා සරලයි කියලා කියන්නේ ලක්ෂ දෙක අතර තියෙන කෙටිම ඉර. සරල රේඛාව කියලා කියන්නේ. ඒ වගේ තමයි හිතක් හිතකට එකවරකට එකයි කරන්න පුළුවන්. මේක ඔළුවට ගොඩක් දාගෙන මට අර වැඩ තියෙනවා මේ වැඩ තියෙනවා කියලා කෑකෝසම් ගන්නට වැඩිය කරන දේ හරියට කරනවා නම් එකවරකට එක ගානේ අපිට මේ තියෙන වැඩ මීට වැඩිය අඩු වේලාවකින් පැහැදිලිවම කරතයි. ජපන කියලා තියෙනවා සිංහලයට වැඩ කරන්න බැරි ඌට වෙලා යන්නේ බඩු තිබ්බ එක හොයාගන්න වෙලා යන එකයි කියලා වෙන වැඩ ප්‍රශ්නයක් නැහැ සිංහලයේ අන්තිම දක්ෂයි ඌ තිබ්බට පස්සේ රෙද්දකින් වහලා ඊට පස්සේ බය හතරක් විතර අම්මටත් බැන බැන ගෑනිටත් බැන බැන නැති වෙච්ච එක හොයවා ඉන්නවා මිසක් ඌට වෙලාවක් නැහැ එච්චරයි වෙන මොකක්වත් අපේ දෝෂයක් නැහැ ඒ නිසා මේ ඕනම මෙතන ඉන්නවනම් කාර්යබහුල කෙනෙක් මං කියනවා ඊට වැඩිය කාර්යබහුල ජීවිතයක් මං ගත කරලා තියෙනවා මම සාර්ථක වුණා නම් සාර්ථක වුණේ මම යනකොට හිතන්නේ මේ එකකවත් මට අවශ්‍යතාව නැහැ මට ඕනේ මේ වැඩේ සතියෙන් කරන්න පුළුවන්ද කියලා බලන්න. මයිත් එක වැඩපක වැඩ කරපු සුද්දට හුස්ම ගන්න බැරුව ගියා. ඌ මයින් ඇහුවා අන්තිමට මේ මොකද්ද උඹ මේ කරන වැඩේ මොකද්ද කියලා මම මට දන්නේ නැහැ. පස්සේ ඌ මගේ ලොක්කා ඩිරෙක්ටර් සුදු සූට් එකක් ගන්න සපත්තු සිරප්පු ගලවලා වැල්ලේ වාඩි වෙලා කිව්වා මට කියලා දීපන්. මොකද්ද කියන්නේ මම මට බන කියන්න දන්නේ නැහැ. one thing at a time and that done well. එකයි එකවරකට කරන්නේ ඒක හොඳින් කරනවා. නෑ නෑ නෑ මොකක් හරි මීට වැඩි යමක් නේ මං කොහොමද දන්නේ නෑ. මට ගොඩාක් වැඩ කරන්න ඕක ප්‍රොමෝෂන් එකක් ගන්න මොකුත් නැහැ. කරන වැඩේ 100ක් හදවතින්ම කරනවා. පොඩි එකේ තෙල්ලම් බඩුවත් එක තෙල්ලම් කරනවා වගේ. ඉතින් ඌ කිව්වා මාත් දුප්පත් වෙලා නැගිටලා ආපු මිනිහෙක්. නමුත් මම මේ උඹ දිහා බලාගෙන ඉන්නවා මේ මොකද්ද මේ බහුලීගත කරන්න කියලා. මම මට කොයි වැඩේ දුන්නත් මුළු ෆාම් එකේ තියෙන සියලු වැඩ දීපු නැති වැඩත් මම කරනවා. හැබැයි කරනකොට සතුටින් කරන්නේ. කිසිසේත්ම බරක් නැහැ මට. කිසිසේත්ම කාටවත් දාසකමක් නෙවෙයි. මම ඇත්තටම කුලියට වැඩ කරන බැලේක් තමයි. නමුත් කිරුවේ වැඩේ පුදුම සතුටකින්. ඒ නිසා මට ඕන තැනක ඕන කෙනෙක් එක්ක ඕනේ සංකර වැඩකට සත්ත පහක බයක් නැහැ මොකද මම කරන්න හරිය කරන්නේ සතුටින් එකයි හැබැයි එකයි එක වෙලාවට කරන්නේ ඒ ඒ Java විතර මොන Javaයක්වත් නැහැ. අපි මේ වැඩ ගොඩාක් කුළුවේ දාගෙන කියලා අවුල් කරගෙන ගම කරන බබාහාමි රාලහාමි වෙන්න හදනවා. නිකම් බබයිය වෙලා හිටපුවම ඉවරනේ. තියෙන වැටි කරපුවා ඕන තරම් කරතයි. ඔය කවුරු මොන જાති කරුවක්වත් ඔය ඔයගොල්ලෝ ඔය හිතාගෙන ඉන්න කාර්ය බහුල ජීවිතයේ ඔయిత වැඩිය අඩුපය ගානකින් කරතයි. ඒක නම් 100 100ක් විශ්වාසයි. අනිත් ඊට පස්සේ ජොබ් සටිස්ෆැක්ෂන් එක කියලා එකක් තියෙනවා කරන වැඩේ සතුටින් කරලා තියෙන්නේ. මේ මල් වට්ටියක් හදනවා. ගුරුවරයෙකුට වතක් සපේනවා. බුදුහාමරණ මලක් පූජා කරන ඕකයි ඉක්මනට කරන්න ඕනේ මල් ගොඩක් පූජා කරන්න ඕන කවන්නේ නැහැ කරන එක සතුටින් කරන එකයි තියෙන්නේ. ඒක තමයි අපි අවුරුදු 6 වෙනකන් ජීවිතේ කෙරුවේ. අපි දන්නේ දෙක තුනක් කරන්න. කරපු වැඩි ලස්සනට කරා. ඒ නිසා අපි දිහා බලනකොටත් මිනිස්සු සතුටු වෙනවා. නේ මේ පොඩි එකා සන්තෝෂෙන් ඉන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? හයතර තේරෙන පටන් ගත්තට පස්සේ ආනන්ද ගත්තා. දැන් ඉන්නේ ලියන්න බැරි ඇනිල්ලක් කනාගෙන. මේ ජීවිතේ මැරුණත් ඊගාවාත්මෙටත් තියෙනවා තව ඉතුරු. ඒ තරම් කිලෝරක් නැති පඹගාලේ පැටවෙච්ච හිවලෙක් වාගේ අනාගන. ඉතින් කොහෙද අනාගාමි වෙන්නේ? අනාගාමි වෙන්න මේව ලිහෙන්න ඕනේ. එක එක එක එක ලිහි ලිහි අනේකයි තියෙන්නේ. ඒ නිසා සරල භාවයේ සතුට තියෙන වර්තමාන මොහොතේ අවංක කමේ ඍජු කමේ විනිවිද පේන සුළු ගතිය මිස අපිව කියන කිසිම සමීකරණයක නැහැ. ඒ වගේ තියෙන තන්නේ කර ආතතියක් විතරයි. ඒ නිසා කරන දේ සතුටින් කරන්න. ඊක බුදු වතක් කියලා හිතාන කරන්න. මේ කරන්නේ මම බුදු හාමුදුරන්ගේ වතක්. කාට කෙරුවත් කමන්නේ නැහැ. එතකොට ඒක බුදු හාමුදුරේ තේරීම අනුමත කරනවා. පිළිච්ච ගතියක් තියෙනවා. නිසා සක්මන නෙවෙයි බත් කනකොට වේවා වැසිකිලි කරනකොට වේවා කාටට උදව්වක් කරනකොට වේවා මොනම විදියකින්වත් අව탁සීරුවට කරන්න එපා. උපරිම කරන්න. දෙනකොට දෙන්න හොඳම දේ. ඉල්ලනකොට ඉල්ලනකන් ඉඳලා දීලා දාන්න. පුදුම ලැබීමක් එන්න පටන් ගන්නවා. පුදුම සතුටක් එන්න පටන් ගන්නවා. එහෙම නැතුව මේ මේ මනුස්සයා මගේ වැඩ ගන්නවා විතර මට ගෙවන්නේ නැහැ මට ප්‍රොමෝෂන් දෙන්නේ නැහැ එනතම් මම බැලේ කියලා වැඩ කරනවා කියනවනම් ඒක ඇත්තටම බැලේ තමයි එහෙම නැත්නම් මං කියන්නේ මාස 6යි ඕන ජොබ් එකක් කරන්න ඕනේ. එතන ඉන්න ලොක්කට වැඩිය ලොක්ෙක් වෙන්න පුළුවන්. එච්චරයි. ඒක මට කියලා දුන්නේ තම්බි මිනිස්සෙක්. ඊට පස්සේ ගෝවා තමයිසි තමයිසි දන්නේ නැහැ. මම රස්සාව කරන කාලේ තමයි වැන්දේ වරුවයි නිවාඩුවත් එක්කවා මගුලට. හැන්දෑවරු විතර නිවාඩුවත් එක්කවා උදේවරු වැඩ කරලා ගියේ කිව්වා බඳින්නවා. මම වැඩ කිව්වේ බ්‍රාහ්මණෙක් ගාව කිව්වා. මට රුපියල් 100යි කිව්වා දුන්නේ අද බලනවා මම මේ කම්පැනි ඩිරෙක්ටර්. මම එකයි කියන්නේ ඔබට චරිචුරු ගන්න බෑ කරන වැඩේ හරියට මාස 6ක් කරපන්. ඔය වැඩ කරන ඔබ ඔබ සර් කියපු ඔක්කොටම ඉංජු ඉංජු කියලා කතා කරතයි. බය වෙන්න එපා. ඒ බුදුහමර කරලා පෙන්නලා තියෙන වැඩ හැබැයි කරන වැඩේ සතුටින් කරන්න. මේ කාට පහඳින්න ලකුණු ගන්න ලාභ සත්කාරයට නෙවෙයි. මම වෙසක් කුඩුවක් හදන පොඩි කොල්ලෙක් වාගේ, සරුංගලයක් හදන එකෙක් වාගේ සතුටින් කරන්න ලන් සන්තෝෂෙන් වැඩේ යනවා. ආය කාටවත් ලකුණු දෙයිලක් නෑ වැරදුනක් ප්‍රශ්නයක් නෑ. ඒ වගේම කවුරුත් එන්නෙත් නෑ අත දාන්න. ඒ වගේ වැඩ කරන යන මනුස්සයට අර කරපම් මේක කරපම් කියන මොකද ඌ ඉන්නේ මූඩ් එකේ. හැම වෙලාවෙම වැඩේ. ආද්ද නෑ මේ පහින්දින වැඩේ හැම වෙලාවෙම මේ ඕස්ට්‍රේලියාවේ නිවාඩු දෙනවා ස්ට්‍රෙස් ලීව් කියලා. මැරෙනකන් ඌරෙක් වගේ වැඩ අරගෙන අරුගේ බ්‍රේන් එක කැඩෙන්න කිට් වෙනකොට වෙනම ලීව් දෙනවා ස්ට්‍රෙස් ලීව් කියලා. මොන්න තිරිසන් වැඩක් දප්පා අපායවත් කරන්නේ ස්ට්‍රෙස් ලීව් අපායෙත් නැහැ. නෑ. ඔය ලෝදි අනම්ම නම් තියෙන්නේ. මොන මොන අපරාධයක්ද කියලා හිතන්නේ. මිනිස්සුෙකුට ඕනට වැඩිය වැඩ දාලා ඔළුවේ ඊට පස්සේ ස්ට්‍රෙස් වෙලා ඌ ඔළුව පුපුරනවා, බඩ එළියේ යන්නේ නෑ. ඔළුව නරක ඊට පස්සේ ස්ට්‍රෙස් ලීව් කියලා. ඊට පස්සේ වැඩ නැතර කරනවා ආයෙ ගෙනල්ලා මිරි කරනවා. දෙපැත්තටම පිස්සු. දෙපැත්තටම පිස්සු. මෙචා කරන දේ සන්තෝෂෙන් කරන්න. ඒ වගේම කායයටවත් පවරන්න යන්නත් එපා වැඩක්. අපි ලොකු සංස් ලියලා තියෙන යෝගාවචරය භික්ෂුව Tamanට කරගත හැකි වැඩ සියලු වැඩ කරගන්න ඕන. කිසිසේත්ම අපේක්ෂා කරන්න එපා මේ කාර්යය කරන්න ඕනේ මෙයා කරන්නේ අපි ඉපදිනකොට කාටවත් අපිට අත ඇත ඉඳ ඇතු උපදුනා නෙවෙයි. Tamanට කරගත හැකි කරන්න. ඒක රජ වුණත් ප්‍රශ්නයක් නෑ. කිසි කෙනෙක් එන්නේ නැහැ දොස් කියන්නේ. Taman ගොඩ ටික Taman කරගන්නවනේ. ඒ නිසා කිසි අපේක්ෂා කරන්නත් එපා. මම මේ මේ මේ මේ වැඩ මට වෙන්න ඕනේ. ඒ අපේක්ෂා කෙරුවොත් අපේක්ෂා සුන් වෙනවා. හැබැයි Taman කාට හරි කරනකොට කියනකම් ඉන්න එපා. උප්පරීමෙන් කරන්න. එතකොට ඒ ඉඩ අතරමැද තමයි මේ රිලැක්සේෂන් කියන එක තියෙන්නේ. ඒ ස්ට්‍රෙස් එක අඩු වෙන්නේ එතන තමයි. එතකොට අනුන්ට කරනකොට මැනලා කිරලා දෙනවනම් Taman අපේක්ෂා කරන අරකම එක වෙන්නේ කියලා පුදුමාකාර ආතතියක් තියෙනවා. පුදුමාකාර පීඩනයක් තියෙනවා. ඒ නිසා සක්මන නෙවෙයි ඕන කරන දෙයක් දේවකාරියක් රාජකාරියක් බුද්ධ කෘත්‍යයක් විදිහට සලකලා කරන්න පන්සලක ඉන්නා වගේ තමයි මුළු ජීවිතේම එතකොට. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව කරන විට ආනාපානය කළ නොහැකි ලෙසට දැඩි ලෙස පිටේ වේදනාව දැනෙන්නට විය. ඔබ වහන්සේ දුන් උපදෙස් පරිදි පිටේ වේදනාව දැඩිව දැනෙන තැන මෙනෙහි කරමින් සිටින විට ටික වේලාවකට පසු එතන නලියන බවක් දැනුණු අතර ඉන්පසු වේදනාවන් නතර වුණේ. ඒ සමගම නැවතත් දකුණු කනේ තදවෙන ගතිය දැනෙන්නට විය. එවිට මා ඒ තදවන ගතිය මෙනෙහි කරන විට එයද නතර විය. ඉන්පසු මා නැවතත් ආනාපානයට යොමු වුනේමි. ඉදිරියටත් මෙලෙසින් දිගටම භාවනාව කරගෙන යාම නිවැරදි ක්‍රමයද මෙවැනි තත්වයක් උඩ සිත සමාධිගත නොවන්නේද කරුණාවෙන් පැහැදිලි කර දෙන මෙන් ඉල්ලමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ පතමි පටලවිලත් නිදිරිපත් කරනකොට සක්මණකින් පටන් අරගන්නේ අන්තිමට පරියන්කේ ඉන්න කතාවකින් ඉවර වෙන්නේ මේ සක්මණයි ආනාපානේ පටලවිලා තියෙන්නේ ඒ නිසා ඉදිරිපත් කිරීමේදී ඒ පටලවිල්ල නිසා අවබෝධයේ අඩුවක් වෙනවා. නමුත් පළවෙනි එක දිගන්න පුළුවන් පිට දෙමැද්ද එකක්ම එනවනම් ඔළුව පාත් වෙලා වැඩිකම නිසා තමයි වෙන්නේ. සක්මන් කරනකොට කකුල් දෙක බල බල ගියොත් පිට දෙමැද්ද එකක්මක් එනවා. හොඳට කකුල ඉස්සරහා බලාගෙන බම්බයක් විතර ඉස්සරහින් බලන්න. එතකොට ඒක අඩු වෙනවා. ඒක මෙනෙහි කරනවට වැඩිය ඉරියව්වේ වැරද්දක් තියෙනවා. ඊට පස්සේ සක්මන කරනකොට ආනාපානට යන්න බැරි තරම් පිටි එකක්මක් එනවයි කියලා තියෙනවා. එතකොට හරි සක්මන් කර කර ආනාපානේ කරන්න හදනවා වගේ උත්සාහයක් පේන්න තියෙනවා. ඒතර පටලවිල්ලක් තියෙනවා. රචනයේ හමාර වෙනකොට කෙලින්ම කතා කරන්නේ පරියන්කයක් ගැන. ඒ නිසා මේ අලකොල මීනකොල පටලවගෙන. පැටලීලා ප්‍රකාශය පැටලීලා තියෙන නිසා මේක හරිනම් Tamanට තේරෙන්න ඕනේ මේ වේදනාව එන්නේ හේතුවක් ඇතුවයි. ඒක වැරදි ලෙස පවත්න ඉරියව්වෙන් කියලා. මෙනෙහි කිරීමත් නරක නෑ. නමුත් මෙනෙහි කිරීමට වැඩිය අර වගේ එකක් තියෙනවනේ ඒ කෙලින්ම හදලා දෙන්න ඕනේ ඉරියව්වෙම. <clears throat> කණ එකක් කොමක් එනවනම් මෙනෙහි කරනකොට යනවනම් ඒක එච්චර බරපතල එකක් නෙවෙයි. බරපතල එකක් නම් මොකක් හරි ඒකට හේතුවක් ඇති. නමුත් මේ දෙකම බරපතල නෑ මට පේන්නේ. මෙනෙහි කරපමණින් ගිහිල්ලා තියෙනවා. නමුත් සැලකිලිමත් වෙන්න තමන් ශරීරයට වද දීලා තියෙනවද කියලා බිම් බලාගෙන සක්මන් කරලා ඕ පරියන්කේ ඉන්න වෙලාවේදී බෙල්ල නැමිලා තිබුණොත් පිටු දෙපැත්ත එකක්ම එනවා. නමුත් මේවා දෙක තුනක් අනු හරහ යන්න නම් වෙනව කොයි කෙනාට. මෙහෙම තියෙද්දි සමාධියක් එන්නේ නැහැ. නමුත් ඉස්සරහට ගියාට පස්සේ ඒ ඇතිවෙච්ච සමතේ තුල එකලස තුල ඉස්සරහට සමාධියක් එන්න පුළුවන්. මේ ශරීරය තේරුම් ගන්නවා කියන එක ලේසි නෑ. මේක නිකන් ලෝකෙ තියෙන ලොකුම සංකීර්ණම මැෂින් එක. මේකට අත්පොත නෑ. අපිට මේ අත්පොත නැතුව මේ අන්තරේ හම්බෙලා තියෙනවා. අපි බොත්තම් මෙලික මේක බලනවා. අර එහෙම පිටකොට මෙහෙන් තද වෙනවා. මෙහෙන් තන ස්විච් බෝඩ් එක දාන්නේ. ගොඩාක් කල් පාවිච්චි කළා තමයි අපිට ස්විච් බෝඩ් එක ඉගෙන ගන්න වෙන්නේ. ඒක නිසා මේ යන්ත්‍රයේ දන්නේ නැතිකම නිසා අපි ලේඩ කර ගන්නවා. හොඳට දැනගෙන මෙයාට තෙල් වතුර ටික දුන්නොත් බොහොම එච්චර කරදර කරන්නේ නැතුව ගමන යන්න පුළුවන්. ඒ නිසා ශරීරෙට අනවශ්‍ය එක පීඩා කරන්න එපා. පීඩාවක් આવොත් හොඳට හිතලා බලන්න යම් ආහාරයක් විහාරයක් මනෝ ව්‍යාපාරයක් වැරදිලා නම් ඒක හදලා දෙන එකයි කරන්න තියෙන්නේ. මේ අරගෙන තියෙන උත්සාහය හොඳ හොඳ ප්‍රයත්නයක් කියලා කියත හැකියි. හැබැයි 100 100ක් අංග සම්පූර්ණ කරන්න නෙවෙයි දිනු කරන්න අංශ ගොඩක් තියෙනවා. සමායන සයනස කලින් ප්‍රශ්නය මුලින් ඉඳලම තියෙන පරයන්ක භාවනාව කරන විට ආනාපානය කළ නොහැකි ලෙසට දැඩි ලෙස පිටේ වේදනාව දැනෙන්නට විය. මට ඇහුනේ නම් සක්මන් භාවනා කරන විට කියලා මම පිටිස අහගෙන ඉන්නේ නැද්ද ප්‍රශ්නේ? එහෙමනම් අරවින්ද රයි කොන්දේ අමරුති. මට සමාන එන්න මම ප්‍රශ්නේ ආයෙත් කියන්න සෝයන. ඔව් නැත්තම් නැත්තම් අහපු එකනා පැත්තේ සාධාරණයි. එහෙමයි. අතිගරු ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව කරන විට ආනාපානය කළ නොහැකි ලෙසට දැඩි ලෙස පිටේ වේදනාව දැනෙන්නට විය. ඔබ වහන්සේ දුන් උපදෙස් පරිදි පිටේ වේදනාව දැඩිව දැනෙන තැන මෙනෙහි කරමින් සිටින විට ටික වේලාවකට පසු එතන නලියන බවක් දැනුණු අතර එහෙමනම් වෙලා තියෙන්නේ ඉඳගෙන ඉන්නකොට මේ බෙල්ල පහත් වීම. එතකොට මේ තාරකා මස් පිඩුවේ තමයි මේක ඔක්කොම අල්ලලා තියාගෙන ඉන්නේ. ඔලු gediya මෙහෙම ඇදුනොත් මේ පැත්තට බාක් වෙනවා. මෙහෙට නැමුනොත් ඉස්සරහ පැත්තට එනවා. ඒ නිසා ඒක සමබර වෙන්න ඕනේ. ඒ සමබර වුණාට පස්සෙත් යනවා. මෙනෙහි කරනකොට ගියා නම් එච්චර බරපතල ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි මම ඉස්සලා කතා කරේ මට අර පළවෙනි වචනේම එක වැරදියට වැහුණා නැත්නම් වැරදියට කියවපු නිසා. සක්මනයි පරියන්කයයි. ඉතින් මේ විදිහට කරලා කරලා තමයි අපිට මැෂින් එකක් බයිසිකල් එකක් ගෙදර ගෙනාවත් ඒකට ගෑරේජ් එකට දාලා ඔක්කොම ආයෙ ග්‍රීස් කරලා ගලවලා ෆිට කරන්න ඕනේ. ෆිට කරාට පස්සේ තමයි මැෂින් එක වැඩ කරන්නේ. ගෙනාව ශාප්පෙන් ගෙනන් ගම වැඩ කරන්නේ මේ යන්ත්‍රෙත් එහෙම තමයි. මේක හොයන්න ගියාට පස්සේ අපිට මේක නැවත නැවත කරලා බලලා තමයි මේකේ මේ සුමුදු ගමනකට හදා ගන්න වෙන්නේ ඒක වටිනවා. ඒ වෙලාවේ සමාධිය බලාපොරොත්තු වෙන්න බා පස්සේ දිග දීර්ඝායුෂ වෙන්න, ලෙඩ අඩු වෙන්න සමාධියට ඒක හේතු වෙනවා කියලා කියනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන අරමුණේදී ආස්වාසය ප්‍රස්වාසය අතරමැද තප්පර 4න් 1ක් වැනි වේලාවක් හිස් බවක් වරහන් ඇතුලේ මාරු වීම වැටහේ. ආනාපාන අරමුණේ මුල මැද අග බලා සිටීමේදී මේ කාලය මැද යනුවෙනුයි මාහට වැටහෙන්නේ. එය නිවැරදිද? මෛත්‍රියෙන් පහදා දෙන මෙන් ඉල්ලමි. එසේම ආනාපාන අරමුණේදී විනාඩි 15ත් 20ත් පමණ කාලය තුලදී මුළු සිරුරම අක්‍රීය තත්වයට පත්වේ. අක්‍රීය තත්වයට පත් වී සිරුර පාවෙන සහ පැද්දෙන ස්වરૂපයක් සෑම පරයන්කයේදීම දක්නට පටන් ගනී. දැනෙන්නට පටන් ගනී. මේ తත්වය විනාඩි 45ක් හෝ පැය එකහමාරක් පමණ කාලයක් රඳා පවතිනවා. සමහර විට පැය දෙකක් ඉක්මවා යන අවස්ථාවන්ද තිබේ. සක්මනේදීද නවතින අවස්ථාවලදී ආනාපාන අරමුණ තුල රැඳෙමි. එවන් අවස්ථාවලදීද විනාඩි 5ක් වැනි කෙටි කාලයක් තුල මේ తත්වය අත්දකිමි. මින් ඉදිරියට යන්නේ කෙසේද මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරනු මැනවි. ත්වන් සරණයි. මුල් ටිකේ නම් සැකේ යුත්තු වගේ ලියලා තියෙන පහු වෙනකොට නිසක ගතියක් පේන්න තියෙනවා අහගෙන ඉන්නකොට ඒ කයේ තියෙන දරත ගති කියලා සර්වචන් සඳහන් කරන්නේ දඬු ගති සහැල්ලු වෙන්න පටන් ගන්නවා හැල්ලු වෙලා මේ බැලුමක් හයිඩ්‍රජන් ගාව බැලුමක් වගේ එයා යාගේ වැඩේ ටික කරගෙන ඉන්න හොඳටම තේරෙනවා අම්මා ගොඩක් ඉන්න පොඩි එකෙක් වගේ පැලසකට ගිය හාවෙක් වගේ විවේක වෙනවා. ඉතින් මේක වෙන්න ඕනේ මේ හිත හැදෙන්න. ඒ නිසා පස්සම්බයං කාය සංඛාරං අස්සසීසාමිති සික්කති කියලා සතිපට්ඨාන සූත්‍රයේ සරුවසන සඳහන් කරලා තිනවා කාය සංස්කාරයන් කයේ සකස් කිරීම සියල්ල ඉබේ සිදුවෙන තැනට යන්න ඕනේ. ඒ කියන්නේ අනායාසයෙන් වෙන්න අරින්න ඕනේ. ඒක හොඳටම තේරෙන්න පටන් ගන්නවා තමන් හොඳට පටල වෙලා සම්බර වෙලා සමමිතිකව වාඩි වුණාට පස්සේ මුලින් මුලින් ඉන්නේ ඉරියව්ව තියෙනවා අන්තිමට වනකොට ඉරියව්ව හොඳටම සංසිඳෙන්න පටන් ගන්නවා එහෙම වෙන්නේ නැතුව භාවනාව යන්නේ නැහැ නාම ධර්ම වලට භාවනාව යන්නේ නැහැ හිත බලන්න හිත හැදීමේ වැඩ පිළිවෙල නැත්නම් හිත සමනේ වීම වෙන්නේ කය සමනේ වුණාට පස්සේ තමයි. ඒකේ හොඳම නිදර්ශනය තමයි ඒක සක්මනේදී ගන්න පුළුවන්. මේ ඇවිදින ගමන් චේතනාවක් සහිතව කරන ගමන් වුණත් අර ඉස්සලා වගේ පුදුම විවේකයක් මහ පොළොව උඩ බිම් මොනද මේ පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. එච්චරයි. ඒකට තේනවා මේ ලෝකේ තියෙන සැප සියල්ලම මේකේ තියෙනවා. ඊට පස්සේ කෙනෙක් එක කතා කර කර ඉන්න ගමන් පලාවක් නින ගමන් දීහියක් හොදන ගමන් වැසිකිලි ගැසි කරන ගමන් මේක එන්න පටන් ගන්නවා. ඒකට පේනවා ඒක වැඩ ඔක්කොමත් යනවා. මේ මොකද ක්‍රියාවක සිද්ධ වෙනවා. නමුත් විස්රාමව යන්නේ. ඒක නිකන් හරියට පූසෙක් ඇවිදින්න වගේ කියලා කියනවා. එහෙනම් තමයි මාළු ටැංකියක ඉන්න මාළුවෙක් වගේ කිසිම දවසක ගැටුමක් නැහැ. සද්දෙකුත් නැහැ. මේ වැඩ පිළිවෙලක් යනවා. හරීම ලතාවකට යනවා. එහෙම වෙනකොට ඒ වැඩේ තුල බුදුම නිස්සද්දතාවයක් තියෙනවා. බුදුම සත්‍යමත් ගාවක් තියෙනවා හිමීට සිද්ධ වෙන්නේ. ඊර නැගලා අධ්‍යාහණය ඇති කරලා ඊර බහැලා යනවා. හඳ නැග්ගා කතා මොකක්වත් නැහැ. ලෝකේ තියෙන ප්‍රධානම වැඩේ. ඊර නැග්ගා ඊර මැදට බහැලා ගියා. පොට්ටුවක් ආව මල පෙපිලා පෙතිහැල්ලා ගියා. කවදාකවත් කතා කරන්නේ කතා කරොත් කක්කා. එච්චරයි කියන්නේ. සද්දයක් ආවනම් එහෙනම් සටපට තමයි. අපෙත් හිටිය මිනිස්සු ගුන්දර කියන සටපට උන්දා කියලා. කියන්නේ මේ මොන දේ කරන්නේ කියලා දඩ බඩ දඩ බඩ ගන්න තමයි වැඩ සටපට උන්න කියලා කියන්නේ මේ ඔක්කොම සටපට උන්දලා තමයි. කතා නොකර ඉන්නක විතර මොනම දෙයක් ඒක මරනවා වගේ. වැඩ කරනවට වැඩිය කයිය. අර විනිසාදිකන උඹේ උඹේ අන්ධහැරේ විතරයි තියෙන්නේ හීයක් නැහැ කිව්ව එක දවසක්. උඹ කෑ ගහනවා කෑ අන්ධහැර බලනකොට හීයේ නැහැ. එහියට පහසුට අඳුරේ බණ අඳුරේ විතරයි ඉතුරු වෙන්නේ. නිසා වැඩ ලස්සනට යනවනම් කිසි කෙනෙකුට ප්‍රශ්නයක් නැහැ. සුමුදුව SMS slowly mindfully silently වැඩේ යනවා. වෙහසක් නැහැ. ලොකු සංසි කියන්නේ එතකොට ඒ ඒ චිත්තක්ෂණේ විස්්‍රාම වෙනවා කියලා. ඒ වෙනම විස්්‍රාම ගන්න ඕනේ කරන වැඩේ කරන ගමම හොඳට කයත් එක්ක ශක්තියත් එක්ක පරිසරයත් එක්ක වැඩේ යන නිසා ගැටුමක්වත් හතිවත් වෙහෙස කරගතියක් අත්තෑ. සුමුදු ගතියක් වෙනවා. ඒ නිසා මේක දිනු කරන්න කරන්න තියෙන්නේ ඔය සක්මනේදී ගත්ත විනාඩි 5 තව වැඩි වෙන අනායාස වෙන තැනකට කරන්න ඊට පස්සේ බලන බත් ටිකක් කන වෙලාවේ පලාවක් නියන වෙලාවක පිඟානක් කෝපයක් හොදන වෙලාවක Tamange නිකුත්න හැම සද්දයකටම ඇහිංකන් දීලා නැවතිල්ලි වැඩේ කරනවා නම් සම්පූර්ණ සතියේ මොන වැඩේ කරත් එක පින උදේ ඉඳලා හැන්ද වෙනකන් උපරිම පිනක් සිද්ධ වෙනවා වැඩේ සතියෙන් කරනවා. ඒක තමයි දිනුව සඳහා කළ යුත්තේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සක්මන් භාවනාව කරන විට ද්වේෂ සිතුවිලි ගලා එන්නට පටන්ගත් විට සක්මන් භාවනාව නවතා දමා මෛත්‍රී භාවනාව කළ යුතුයද? එය කෙසේ කළ යුතුයදයි කරුණාවෙන් පහදා දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි. දේත හිතවිලි තියෙද්දිත් පුංචි පුංචි ද්වේෂ හිතුවේ නම් ඒත් පය තියෙනවා වැටෙනවා යම් වෙලාවක හිත ද්වේෂ වෙන්න පුළුවන් රාග වෙන්න පුළුවන් කල් හිතවිලි තියෙන්න පුළුවන් ඒ තියෙද්දි පය වැටෙනවා නම් ඒක සක්මන් බහන දියුණුවක් පය වටහා ගන්න බැරි තරම් ද්වේෂයක් එනවා සක්මන කරගෙන යන්න බැරි තරම් එහෙනම් විතරයි නතර වෙලා හිටගෙන මෙනෙහි කරන්න ඕනේ ද්වේෂයක් කියන එක එතකොට ඇවිදින්න එපයි කියලා කියනවා ඇවිද්දොත් ද්වේෂය පැත්තට බරයි සක්මන මෝහයට වැටෙනවා ඒ නිසා ඇවිදින ගමන් එනේන ද්වේෂයිති වලට මෛත්‍රී කරන්න යන්න එපා තමන් කරන සක්මන කරන ගමන් එන ද්වේෂයිති බොහෝම ලාමකයි ගණන් නොගෙන සක්මන කරන්න එතකොට අන්තිමට මේවා ගණන් නොගැනීම නිසාම ඇටි ඇහිලා යනවා වඳ වෙලා යනවා බොඳ වෙලා යනවා යම් වෙලාවක ඒ වගේ ද්වේෂයක් සක්මන කඩාගෙන තලාගෙන ඔබාගෙන આવොත් විතරක් කිනවා හිටගෙන මෙනෙහි කරන්න කියලා මම ද්වේෂයක් ද්වේෂයක් නැත්නම් හිතවිල්ලක් හිතවිල්ලක් කියලා මුගක් වෙලාට මෛත්‍රී භාවනාවේදී මෛත්‍රී භාවනාවක අවශ්‍යතාවයක් එනවනම් ඒක ආධුනිකයට කියන්නේ ඉඳගෙන කරන වෙලාවේ තමයි මෛත්‍රී භාවනාව. නමුත් ආරවගේ පරීක්ෂා කරන්න නැතුව ඉක්මනට මෛත්‍රීට පණින්න යන්න නරකයි. සක්මණේම ද්වේෂයට උත්තර හම්බ වෙන්න පුළුවන්. ද්වේෂයේ තියෙද්දිත් පය තියෙන ගතිය දැනෙනවනම් හොඳට බලන්න මේ ද්වේෂයේ තියෙද්දිත් වරින් වර වරින් වර හෝ මේ වම මේ දකුණ කියන හැපෙන ගැටුම ස්පර්ශය දැනෙනවනම් හිතවිල්ල ද්වේෂ රාග කියලා මනින්න නැතුව ගැටෙන එකට හිත යොදාන යන්නේ ඒකට අර ඉබේම බොඳ වෙලා යන පටන් ගන්නවා ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව කළෙමි එක පාදයක් පසුපස අනෙක් පාදය ඇදෙන බව දැක්කා වම් පාදයේ ඉදිරියට ගිය විට දකුණු පාදයේ ඉදිරියට ඇදෙන්නට සූදානම් බව දැක්කා දකුණ ඉදිරියට ඇදෙන විටම වම පිටුපසින් ගමනට සූදානම් බවද දැක්කා. මේ දෙක දෙකක් ලෙසින් දැක්කද ගමන නැමැති එක තුල පවතින දෙකක් ලෙසින්ද දැක්කා. වමට එයටම ආවේනික ගමන් විලාසයක් පෙනුණු අතර දකුණු පාදයේද එයට හුරු පුරුදු දිගටම ගමන් කළා. එයට හුරු පුරුදු විදියටම ගමන් කළා. ඉදිරියෙන් යන විටම ඕනෑ විදියට දකුණ ගියෙත් නැහැ. සමායන ඉදිරියෙන් යන වමට ඕනෑ විදියට දකුණ ගියෙත් නැහැ. දකුණ ඉදිරියට පැන ගමන යන විට දකුණට ඕන විදියට වම ගියෙත් නැහැ. මේ ගමන් විලාසයන්ගේ වෙනස සක්මන හැරෙන විට වැඩි කොට දැක්කා. හැරෙන හැම අවස්ථාවකදීම කුමන හෝ එක් පාදයක් ප්‍රමුඛත්වය ගන්නා අතර එම ප්‍රමුඛත්වය ගැනීමට අනෙක් පාදයෙන් තල්ලුවක් බලපෑමක් ඇති කරන බවක් දැක්කා. මෙම වෙනස්කම් ඇතුවම දෙදෙනාම ගමන ගියා හැම විටකම මා මේ ගමන ලෙසින් දකින්නේ වේගය යන ස්වභාවය සංසිද්ධිය විය හැකියි සිතමි. මට තේරුම් ගැනීමට අපහසු ගමන ලෙසින් මම දකින මේ රූපකයයි. මම මෙම නොපැහැදිලි තැන ගැන ඔබ වහන්සේ මට කාරුණිකව පහදා දෙන්න තෙරුවන් සරණයි. ඒ ගමන් වේගයේ නැත්නම් අපි කටයුත්තක් කරනකොට ඒකේ ජවයක් තියෙනවනේ. ජවය තමයි මේ මේ භාගයේ බලන කෙනෙකුට හොඳට දැනගන්න පුළුවන් ඉස්සරහ කන්දක් නගින්න තියෙනවනම් දැන් සමතලාවේනේ කන්දක් නගින්න තියෙනවනම් ඇඟ ලෑස්ති වෙන හැටි. කල්ලාතෝ දැනගන්නවා තමන්ගේ ක්‍රියාකාරී පාය දකුණ නම් දකුණට සැලසුම් කරනවා කන්ද. වම් පායට ගියොත් ඇඟ පොඩ්ඩක් තතරනවා. තතරලා අපේ කකුල් දෙක එකයි ක්‍රියාකාරී අනිත් එක නිකන් සොට්ටි කකුලක්. වමෙන් අඩ කරන එක නම් දකුණ සොට්ටි දකුණෙන් කරනවා වමේ සොට්ටි. ෆුට්බෝල් ගහන කට්ටිය දන්නවා ඒක. කන්දකට යනකොට එහෙමයි. ඊට පස්සේ පල්ලමක් එනවනම් ඒ කකුල සකස් කරගන්න හැටි. හොඳට මොකද තේරෙන්නේ පස්සෙන් පස්සට ඇවිදිනකොට. පස්සට කකුල තියලා මෙහෙම යන්න හදනකොට අරිට වැඩිය පුදුම සීරු මාරුවක් තියෙනවා. මොකද දන්නේ නැනේ දැන්. පිටිපස්සේ තියලා කකුල් දෙකට ඇඟිලි ටිකට බර අරගෙන මේකට පාත් වෙන ගමන් මේකේ උස්සන්න ඕන. ඊට පස්සේ අන්ධකාරය විදිනකොට කකුලෙන් තමයි ඔක්කොම ගන්නෙ. ටෝච් එක නිවලා කරන්න. ඒක කියන්නේ නියුරොබික්ස් කියලා. නියුරොබික්ස් කියලා කියන්නේ සර්පෙක් කන්න නම් ඉඳ තියෙනවා කමන්නේ. වෙදාට කියලා තියෙනවා කෑවොත් කෑ ගහන්නම් කියලා. ඒල ඔන්න ඔය අනේකයි තියෙන කරුවලේ. මම නම් පුදුම ආසයි ඒකට. මම මම එහෙම යනකොට දෙන්නෙක් ඉන්නවා මගේ දෙපැත්තෙන් ටෝච් දෙයක් කරන්න. මේ ආරසා කරන්න කියලා. මං හුඟක් වෙලාට කරන තනියම යනවා. එතකොට මේ කකුල තියලා බලනවා මේ කකුල අර කැරපොත්තන්ගේ සහන අර මෙව තියෙන ස්පර්ශක ඊට වැඩිය සංවේදී. ලස්සනට මෙව අල්ලගෙන එනේ එන දේවල් අල්ලගෙන ඇඟට පණවිඩ තියාගෙන යන හැටි බලනකොට මේ දෙකේ සෙල්ලම්කාරකම් තේරෙන්නේ කකුල කැඩිච්ච දවසක. කකුල උලුක් වෙන්න ඕනේ. කකුල උලුක් වෙච්ච දවසේ තේනවා කන්දක් දකින්නකොට කොච්චර බය වෙනවද කියලා. පඩියක් එනකොට වයසට ගියාට පස්සේ පඩිය දකින්නකොට මේ මග වැටිලා. සෙල්ලක්කාර වයසේ නම් දුවලා ගිල්ලෙනවා තේරෙන්නෙම නැහැනේ. ඒ නිසා මේ කකුල මේ මෙතන ඇට නමයක් ඇට සැකිලි බලන්න ඇට නමේ මෙහෙම ගන්න ගැම්ම තාම බැකෝ මැෂින් එකේ හදා ගන්න බෑ සුද්දට. බැකෝ මැෂින් එක කියන එක දන්නවද? ඒකෙත් අත අත වගේනේ කරලා තියෙන්නේ. මේ 69 මොන මොකාටවත් කරන්න බෑ. මේ කිලෝ 50ක් අල්ලන්නේ මේ කිලෝ 80ක් මගේ තියෙනවා දැන් 70ක් විතර. ওই කිලෝ 70 මේකේ තියලා කරකවනවනේ. තනි කකුලේ. කිලෝ 100ක් හමාරක් තියෙන කෙනෙක් බලන්න සිමෙන්ති කොටයක් උස්සගත්ත මිනිස්සුගේ මොකද වෙන්නේ කියලා මේකේ බර ගන්න හැටි. ඒ නිසා සක්මන් කරන බලන්න හිටියොත් පියවරක් තියන්න හිතෙන්නේ නැහැ. මොකද ඒක ඇතුලේ නිවන තියෙනවා. නිවනට අවශ්‍ය ඔක්කොම තියෙනවා. ඒ නිසා මේ පරිශ්‍රණ දිගට කරන්ඩ කන්දක් නැගිනකොට පල්ලමක් බහිනකොට අන්ධකාරය යනකොට පස්සෙන් පස්සට යනකොට එහෙම නැත්තම් පොඩ්ඩක් පණින්න සිද්ධ වුණොත් අපි හොප් ස්ටෙප් ඇන් ජම්ප් කියන එක දන්නවද? තුම් පා මොකක්ද කියන්නේ? තුම් පිම්ම අන්නේ සෙල්ලම උගන්වන කෙනාගේ බලන්න එක කකුලක් තිබ්බා හොප් එකක් තිබ්බා ඒ ස්ටෙප් එකක් තිබ්බා ඊට පස්සේ පැන්නා හොප් ස්ටෙප් ඇන් ජම්ප් ඒක දිහා බලනකොට තේරෙනවා ඒකේ මේ සින්ක්‍රොනයිස් වෙලා එන හැටි. ඒකට රිටි පැනිල පයින්නකොට හරියට දුර ඉඳලා රිටට බල ගැම්ම අරගෙන උඩට පැනලා ඊට පස්සේ අන්තිම උඩට ගියාට කකුල් දෙක අර බාරකට උඩ පැත්තෙන් දානකොට හිත තල්ලු කරලා වල්ලයට ඒ මිනිස්යාගේ වැඩ කරන වැඩපිළිවෙල දිහා බලනකොට අපේ මේ යන්ත්‍රේ වටිනාකම තේරෙනවා. සමහරකට පොළොව ලයිසන් නැහැ. පොළවේ ඇවිදින්න බෑ. කකුලේ මයිල් ඇවිල්ලා. මොකද හෙරපු දාලා. වැලි කැටයක් පෑගෙන්න බෑ. ඉන්න වෙනවා. ඉතින් මොකද කරන්නේ? ඉතින් මම පොළොම හි කාන්තාවත් එක්ක ඉන්නේ නැතුව මේ වැඩේ කරන්න පටන් අරගත්තොත් ඉතින් මොනව වෙනවද කියන්නේ බෑ. දිය පට්ටයිනවා මේ පොළොවේ ඇවිදලා. මම ඇවිදින්න බෑ මොකද ඒ තරම් මේ සපත්තු සෙරප්පු දාලා මේව නාස්ති කරලා. සපත්තුවක් දාපුවාම ශරීරයට වෙන වදේ කොච්චර කැත වෙනවද කියලා බලන සපත්තුවක් දැම්මට පස්සේ කකුල් දෙක උදේ ඉඳලා හැන්ද වෙනකම් මේකට දාලා මේ හෙත් දෙකක් දාලා මේ උණුසුමේ ඉනකොට එන මේ හඩු ගඳ මට නම් මන්දනේ මම මේ දාපුවම ගලවපුවම උළු gederම ගඳයි අක්කලා බයිනවා මොනවද දන්නේ කියලා මම හරි ආසයි මේ සපත්තු සෙරපු නැතුව ඉන්න මොනවාක්වත් නැහැ පුදුම මේ මගේ කකුලට බෝතල් කට්ටක් කරනවත් වදින්නේ නැහැ බෝතල් කට්ට කඩලා යනවා මිසක මොනවක්වත් වෙන්නේ මේ මේ විදිහට පොඩ්ඩ හදා ගන්න ඕනේ. ඉතින් මම දැන් ඕගොල්ලෝ හෙට ඉතලා මොන පිස්සුවක් කියලා ඉති කියන මම දන්නේ මේ මේ කකුල් දෙක කියන්නේ මහ පොළොවේ කෑලි දෙකක් නෙවෙයි. ඒකට නටන්න අරින්න. නටන්න අරලා පොඩ්ඩක් බලන්න ඉන්න මේ මේ පුදුම අරසාවක් තියෙනවා. පුදුම පොළොව මට්ටම් කරලා දෙන ගතියක් තියෙනවා. හැඩ ගැහෙන හැටි ඒ තැනට පොඩ්ඩ මිස්සුනොත් මේ මස් පිටුව කඩලම යනවා. ෆුට්බෝල් ගහනකොට මම දැකලා තියෙනවා පොඩ්ඩ මිසලා චරස් ගන්න සද්ද එනවා එහෙම කඩලා වැටෙනවා. වැටෙන්නේ ඉඳ වැටලම වැටෙන්නේ. ඒ තරම් මේ කෝටු දෙකේ සර්වචනන්සේ පෙන්වන්නේ රෝදෙක ගරාදියක් ගරාදියකට බර මාරු වෙන හැටි. ගරාදිය කියන එක දන්නවද මන් දන්නේ. ගරාදි කියලා කියන්නේ මේ ස්පෝක්ස්. ස්පෝක්කින් ස්පෝකට බර මාරු වීම තමයි සක්මණේදී සිද්ධ වෙන්නේ. ඒක නිසා බර ගන්න ස්පෝක් එකට සතිය පිහිටවපන් කියලා තියෙනවා. ඒකාරෝ අරේ අරය එක අරයයි එකලට වැටෙන සාමාන්‍ය කරත් එකට අර 10ක් විතර දානවා. ධම්මචක්කය යනකොට 8කට දානවා. බයිසිකල් එක නම් 30 ගණක් විතර තියෙනවා. එක වෙලාවට එක අරයක වර හිටින්නේ. අන්නේ බර එන අරේ තමයි සතිය පිටවන්නේ. අපේ රෝදේ මේ කරත්ත රෝදයයි අපේ කකුලේ කිසි වෙනසක් නැහැ. එකින් එකට වර මාරු කරන එක තමයි කරන්නේ. ඒක දිහා බලනකොට සක්මනේ විශ්වවිද්‍යාලයක නැති දැනුමක් තියෙනවා. මේක දන්නේ නැති නිසා තමයි දන්නේ නැති නිසා නෙවෙයි දැනගත්ත දවසේ තේරෙනවා හැම කෙනාම ඇවිදිනකොට බකත්. කිසිම කෙනෙක් ලෝකේ සමපත් සමතල නැහැ. සරුවච්චන් වහන්සේ විතරයි. සරුවච්චන්සේ සුපතිට්ඨිත පාදයි. සුපතිට්ඨිත පරට්ටනු රාද නැහැ. සුපතිට්ඨිත මේ නරසිය ගාතාවල තියෙන්නේ. ලක්ක වරංගිත රත්ත සුපාදෝ මේ හැම කකුලම තිබ්බම සම්පූර්ණ පොළවේ අල්ලනවා අර පීතුරු වල අල්ලනවා දකින්නවාද අර මේ සකස් තියෙන නෝටිස් බෝඩ් අල්ලන්න විදුලි ගහන්නේ ගවට පස්සේ හිටින්නේ කකුල තිබ්බොත් හෙල්ලෙන්නේ නැහැ මොකද ඒ තරම් සීලයක් තියෙනවා සීල නැති මනුස්සයෙක් ඉන්නවනේ කොතන කකුල තිබ්බත් පටල නැහැ රබර් බෝල ගැහුවාගේ කොතනකවත් පිහිටන්නේ නැහැ සුපතිට්ඨිත පාද හිටින්නේ සීලතරට හෙල්ලෙන්නේ කද්දාක ලෙසන්නේ ඒ නිසා සමබර ගමනක් තියෙන්නේ බුදුහාමුදුරන් විතරයි. අනික හැම කෙනාම එක කකුලකින් ඇවිදින්නේ. දන්නේ ෆුට්බෝල් ගහන එකන දන්නව කික් එකක් දෙන්න පුළුවන් කොයි කකුලෙන්ද කියලා. සමහරු දකුණෙන් ගහන සමහරු වමෙන් ගහන. අපි දන්නේ අපි කොච්චර ඇවිද්දත් කොහොමඩත් බකල්. අපි කක්කොටු බණ කියන එක දන්නවා. කක්කොට වැටුණා කියනවලු කෙලින් ඵලයල්ලා උඹලා කවදාකවත් බලපල්ලා උඹලට කවදා මිනිහෙක් වෙන්න පුළුවන්ද කෙලින් ඵලයල්ලා කියලා මේ මහේකත් යන්නේ හරහට තමයි. අපි ඔක්කොම කක්කොට්ටු තමයි. එකෙකුටවත් කෙලින් ඇවිදින්න බෑ. ඒක තේරෙන්නේ හොඳට සක්මන් කරනකොට මේ විදිහට අසමබරව ශරීරයට ව්‍යායාම දෙනකොට අපේ ශරීර කොච්චර වෙහෙසකක්ද? හැතැම්මක් ඇවිදිනකොට එකම එකම එකම ආරයටනේ ඇවිදින්නේ. හැබැයි ඊට අමතරව තව පිස්සුවක් තියෙනවා. අක්ක යන්නේ එන්නේ කන්නේ බොන්නේ හරිම තාලෙටයි හරිම තාලෙටක සමහරක් කළා ඒකට තව කෑලි දාන්න හදනවා අරක වෙන්නේ මොකද්ද අච්චාරුව තව වැඩි වෙනවා. ස්වභාවික ගමනක් නැහැ. පුදුමාකාර ලාලිත්‍ය දාන්න හදනවා. දැම්මට පස්සේ වෙන්නේ මේක හිත ඇත්තටම බලනවා හරි කැතයි. ස්වභාවික විදිහට වැඩි කැතයි. ඉතින් ඒ නිසා මේ ස්වභාවය ඇවිදිනවයි කියන එක ඔයගොල්ලෝ හිතන තරම් ඔය ලේසි වැඩක් නෙවෙයි. කොච්චර කල් සක්මන් කරන්න වෙයිද අපිට මේ සමතල පොළොවක සමතලව ඇවිදින්න. ඒ නිසා මේ විස්තර හරි රසයි. නිසා ඒක ඇවිදිනකොට මේ සුදු ඇඳගෙන අට සිල් අරගෙන තියෙන්න ඕනේ නැහැ. ගමනක් යනකොට ඕනෙ වෙලාවක බලන්න කකුල තියෙනකොට සක්මනක් කරගන්න. මෛත්‍රී කෙනෙකුට ආදාර පොඩි උපාසක මහත්තයා කිව්වා මෛත්‍රී පිටිපස්සම ආවේ. අවසරයි සෝනස මට සමා වෙන්න ඕනේ සක් පින්න පාත යනකොට කොහෙද සතිය පිටවන්නේ කිව්වා. මොකද සක්මනේ එච්චරයි. උඩ කියනකොටම තේරුණා. කතාව නතර කරගත්තා ඊට පස්සේ පිටිපස්සෙන් එන්න පටන් ගත්තා පය තියෙන තියෙන තැන. ඉතින් ඕකට සක්මන් මලු හදාගෙන අටසිල් අරගෙන අරණ්‍යගත වෙන්න ඕනේ නෑනේ. යන යන තැන සක්මන් කරන්න පටන් අරගත් සක්මනක් කරගන්න පටන් ගත්තොත් තිබුණට වැඩිය ආනිසංස ගන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි. පෙරුවන් සරණයි. මා මේ නිසරණ වන සෙනසුනට පැමිණි පළමු වතාවයි. මේ දවස් 6 තුලින් මා ලබාගත් දැනුම හරිම ගැඹීරයි. ඔබ වහන්සේ වැනි කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලාද පළමුවෙනි වතාවට බුද්ධ ධම්ම සංඝ සජීවීව එකවර වන්දනා කරමින් ධර්මය සවන් දීමට ලැබීම මහත් සතුටකි. මෙහි පැමිණිදා සිට හොඳින් භාවනා කළෙමි. ස්වාමින් වහන්සේගේ අවවාද පිළිපදමින් සක්මන සක්මන් භාවනාවද කළෙමි. ආනාපාන භාවනාද කළෙමි. ඒ තුලින් කායානුපස්සනාව තුලම මගේ සිත ගැඹුරින් බැසගෙන ඇත. මාහට දැනුනේ මා සිත හැලහොල්මනක් නැතිවම මේ කය තුල සැඟවි සිට තැම්පත් වී ඇති සැටි මා බලා සිටියෙමි. සිත ටික ටික උඩට යන සැටි මම අවධානයෙන් බලා සිටිමි. මේ නිසල්මන් වීම ගැන මම නොදනිමි. මාහට අනුකම්පා කර මෙය පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. පින්වත් ස්වාමින් වහන්ස දකුණු නාස් සිදුර තුලින් වාතය ගමන් කළ විට වම් නාස් සිදුරෙන් පිටවන සැටි මා බලා සිටියෙමි. මේ මාහට හැඟුණේ එකම චිත්තක්ෂණයක් ලෙසයි. පින්වත් ස්වාමින් වහන්සේ මෙය පහදා දෙන්න පළමුව මම සමාව අයදිමි මේ ප්‍රශ්නවලට වඩා මම පින්වත් ස්වාමින් වහන්සේ සමග අපට කතා කිරීමට නොලැබීම නිසා මා මෙය පවසමි. මගේ ජීවිතයේ පළවෙනි වතාවට වතාවට තමයි ධර්මයට ගුරු උපදෙසක් ලැබුණේ. මෙය ධර්ම මාර්ගයට අපහට අත්වැලක් ලෙස සලකමි. හිම කතරේ තනි වී කාමරයක් තුල සිරවි සිටි අපහට මෙය ඊටාම සතුටකි. මම මෙහි ගත කළ දවස් ටික කල්පයකටවත් මට ලබා ගැනීමට නොහැක. එය පින්වත් මැනේජර් මහතාටද පින්වත් ස්වාමින් වහන්සේටද අනේක වාරයක් පින් දෙමින් මම මෙය නිම කරමි. පින්වත් අරවින්ද පුතාටද සමාවන්න මෙය දිගට කියවීමට ඇත අපහට භාවනාව සඳහා අතහිත දුන් සියලු දෙනාටම තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි මේ tempත් වීම ගැන නිසල්වන් වීම ගැන කතා කරනවා. ඒක තේරුම් කරගන්නදී හොල්මන් වීම ගැන දන්නවනේ නිසල්වන් වීම ගැන කියන්න දෙයක් නැහැ. අනික් වෙලාවට හොල්මන් තමයි. මේ හැල හොල්මනක් නැති වෙලා තමයි නිසල්මන තියෙන්නේ. ඉතින් බුදුහාමුදුරුව පැත්තට යනවා නිසල්මන තමයි. නැත්තම් හොල්මන් තමයි. උදේ ඉඳලා ඇඳ වෙනකන් නරලෝ හොල්මන් සුරලෝ වැල්මන් කියලා අසතර තිබුණේ මේ මොකද්ද රිවිරස පත්‍රයනේ. රිවිරස පත්‍රයේ තිබුණේ නරලෝ හොල්මන් කියලා පිටිටුවක්. චන්ද්‍රානිකරත්නත් එක්ක සුරලව ඇල්මන් නරලෝ හෝල්මන් හැම කෙනෙක් තියාම බලනකොට මට වෙන්නේ හෝල්මනක් තමයි මම හොඳම දකින්න මම එයාපෝට් එකට ගිහලා බලාගෙන ඉන්නවා එක එක නැවිලා নানা ප්‍රකාර රංගන රැකලා යනවා එක එක ඇඳුම් ඇඳගෙන බලාගෙන හිටියාම අනේ විකට ඇඳුම් තරකර නිකන් හම්බෙයි කිසි කෙනෙක් ලියසියට අරින්නේ නැහැ උපරිමේ රංගපාන සම්පූර්ණ තාත්වික රංගපෑමක් තියෙනවා ෂෝක් චිත්‍රපටියක් බලාගෙන ඉන්න එක විතරයි තියෙන්නේ. පුදුම හොල්මනක් මේ ලෝකේ කියන්නේ. පුදුම රංගපෑමක් තියෙන. පුදුම මේ මවාපෑමක් තියෙන. නිසල්මන පිස්සුවක් අද. ඒ තරම් හොල්මක් ලෝකයක් තියෙන. නමුත් බුදුරජාණන්ගේ රූපෙ දිහා බලන්න ඒක නිසල්මනේ ප්‍රතිබිම්බයක්. උඹහක් තිබ්බා වගේ, පිරමීඩයක් තිබ්බා වගේ සුනාමීටවත් කඩලා ගියේ නෑ. ඒ gadol බුදු වෙච්ච ඉඳ නෙවෙයි. ඔය ඔය shape එකට රැළ වැදුනට මොකුත් වෙන්නේ නැහැ. මේ මේ මේ ත්‍රිකෝණ මේකට මොන රැළක් මොන හුළඟක් මොන වැස්සක් මොනක්වත් වෙන්නේ නැහැ. නිසල්මනේ සංකේතේ. ඉතින් මේක පොඩ්ඩක් දෙන්න ඕනේ මේ හොල්මන් ලෝකෙට පොඩ්ඩක් නිසල්මනේ අහන්න එපා මොකද්ද කියලා. කායට කරන අනුකම්පාවක්, කට කරන මේ හිතානුකම්පාවක්. නැත්තම් සුවස්ථයක් මෙච්චර මේ දඟන හොල්මන් ලෝකෙට හොල්මන් කයට පොඩ්ඩක් නිසල්මන. ඒක හැබැයි අවදියෙන් තියෙනවා. නිින්දදී හම්බෙන්නේ නිසල්මන නෙවෙයි සම්පූර්ණ අවදියෙන් ඒක දුන්නාට පස්සේ තියෙනවා අනේ මේ කයට කවදාද අපි සැපක් දීලා තියෙන්නේ. මීහරකෙක්ගේ මගේ වැඩ ගන්න. උදේ ඉඳලා හැන්ද වෙනකන් කඹරනවා මේක. කවදාකවත් උඹට පුතේ උඹට කණ්ඩා හම්බුණාද බොණ්ඩා හම්බුණාද කියලා බැලිලක් නෑ අපි. බලන්නේ ඔන්න නිසල්මන් මේ වෙලාව විතරයි. මේ නිසා මේක ඉතර හෙට යන්නේ ඉස්සලා ස්තුති කරන කතාවක් thank you කියලා අපිත් කියලා ඊගා ප්‍රශ්නෙට යන එකයි තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ මා මෙම වැඩසටහනට සහභාගී වූ පළවෙනි අවස්ථාවයි. එසේම භාවනාවට සම්බන්ධව ආධුනිකයෙකි ඔබ වහන්සේ දෙන ලද උපදෙස් සහ කමඨහන් අවබෝධ කරගෙන සක්මන් භාවනාවේ සහ පරයන්ක භාවනාවේ යෙදුණෙමි. මා ආනාපාන භාවනාවේ යෙදී සිටියේදී මගේ සිරුරේ අවයව පෙනහළු උදරය ආශ්‍රිත ප්‍රදේශය හා පිට ප්‍රදේශය සම්බන්ධ සිරුර අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාකාරී බව මට වැටහුණි. එසේම මගේ පෙනහළු වල ක්‍රියාකාරීත්වය සිදුවන ආකාරය අත්දකිමි. කෙසේද වාහනයක හෝ වෙනත් මැෂින් ක්‍රියාත්මක කළ පසුව නිකුත් වන ශබ්දයට සමානව පෙනහළුවල පිම්බීම සහ හැකිලීම සිදුවන ආකාරය දකිමි. එලෙසම අවයවද ක්‍රියා කරන ආකාරය වැටහුණි. මේ සියලු සිද්ධීන් දකින විට මා සිහියෙන් සිටියෙමි. භාවනාව සම්බන්ධව මා ආධුනිකයෙකු නිසා මෙය මට නුහුරු අත්දැකීමකි. මේ සම්බන්ධව ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ගරු ස්වාමින් වහන්ස ආනාපාන භාවනාවේ යෙදී විනාඩි 25ක් පමණ විනාඩි 25ක් පමණ වන විට මගේ පිට ප්‍රදේශයේ එනම් බෙල්ල ආසන්නව වේදනාවන් හටගනි. බර පැට වූ මල්ලක් මගේ පිට මත තබා ඇති ආකාරයට වේදනා ගෙන දේ. මෙම වේදනා පිට ප්‍රදේශයේ උඩ සිට සිරුරේ පහළ දක්වා තනින් තැනට ගමන් කරන බවද මට වැටහි. පින්වත් ස්වාමින් වහන්ස මෙම ගැටලුව සම්බන්ධව පිළිතුරු ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. විනාඩි 25කින් වගේ වේදනාව වෙනවනම් එච්චර විකෘතියක් නෙමෙයි සාමාන්‍යයෙන් අපිට අවධානයකින් එක ඉරියව්වේ ඉන්න සාමාන්‍ය විනාඩි 20ක් විතර තමයි පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඉරියව්ව වෙහෙසයි. ඊට පස්සේ බරයි. තේරෙට පටන් ගන්න නිසා ඉස්කෝලේ කාලසටහන් හදනකොට විනාඩි 35 එක පරිච්ඡේදයකට දාන්නේ. විනාඩි 35ට වැඩි එක එක සබ්ජෙක්ට් එකට අවධානය තියන්න බෑ. ඊට පස්සේ ගුරුවරයා මාරු වෙන්න ඕනේ ඉරියව්ව මාරු කරනවා. ඊට පස්සේ වෙන සබ්ජෙක්ට් එකට දානවා. ඉස්කෝලේ දැන්න උනත් මම හිතන්නේ විනාඩි 35 කාල පරිච්ඡේදය තියෙන. විනාඩි 35 තමයි අවධානය තියෙන නිසා ওই විනාඩි 30 25 ඇතුළත සමාධියක් ආවේ නැත්නම් ඊට පස්සේ දඬු කඳේ ගැහුවා ගැර වෙහෙස තමයි තියෙන්නේ. ඉතින් අර පහ වෙනකොට වෙන්නේ විනාඩි 20 යන්න ඉස්සලා හොඳට ආනපාන උරු වෙලා ඒක ඇතුළත හිත ගියාට පස්සේ මෙවුව වේදනාව එන්නේ ඉස්සලා හිත තැම්පත් වෙනවා. දැනෙන්නේ නැතු වෙනවා. දැනුණත් දරා ගන්න පුළුවන් ගතියක් යනවා. ඒ නිසා මේක එච්චරම කලබල වෙන්න එපා. හැබැයි හොඳටම කරන්න පුළුවන් විනාඩි 25න් මම නෙවෙයි ඉතින් ඒ කිට්ටුවෙන් එනවා නම් එතකොට මේ ඉරියව් ඉරිය මේ ඇඟේ ටිල්ට් එක ගහට වැටෙන නමන එක පොඩ්ඩක් වෙනස් කරපු ගම ඕ මෙහෙම ඊට සතියෙන් කරනකොට මේ වේදනාව හිරි කඩනවා වගේ එක නිකන්. එමීට අඩපඩු කරන්න පුළුවන්. අනිතික බෙල්ල නමන එකකින් වේදනාව වෙනසක් වෙනවා. මුළු කයම එහාට මෙහාට කරනකොට පුංචි වෙනසකින් තමයි තේරෙන පටන් ගන්නවා අමරෙට තිබුණ එකක් හරි ගස්සගත්තා වගේ. ඉතින් ඒව ඇඟෙන් අහන්න ඕනේ වෙලාවට. බොඩි නොලෙජ් එකෙන් අහන්න ඕනේ හරි මම මේ වැරදි විදියට මේක තිබ්බ නිසා අවිල තියෙනවා කොහොම කෙරුවොත්ද මේ නිදහස එන්නේ විවේකේ එන්නේ වේදනාව යන්නේ එතකොට ඇඟ කියනවා එතකොට මේට මේ පැත්තට හදලා දුන්නාට පස්සේ වැරදි නම් වේදනාව වැඩි වෙනවා හරි නම් වේදනාව අඩු වෙනවා අන්න ඒ වගේ එතන එතන එතන මේ ඇඟෙන් සංඥා අරගෙන කෙරුවොත් සක්මන් කරනකොටයි පරියන්ක ඉන්නකොටයි ඇඟත් එක බුදුම සුවතකමක් එන්න පටන් ගන්නවා ඒක කියනවා කෑම කන වෙලාවේදී දිවෙන් දැනෙන දිවට දැනෙන දේෙන් පැහැදිලියම කියන්න පුළුවන් වස මොනවද Tamanට මනාප දේ මොනවද කියලා. ප්‍රත්‍ය දේ. දිව හොඳටම සංඥාවක් දෙනවා. මේ කෑදරකම නැතුව කනකොට මේ Tamanට මේ වෙලාවට ඕනේ ඇඹුල්ද මිරිස්ද පැණි රහද කියන එක දිව කියලා දෙනවා. ඒ තීයේද්දි ගණන් ගන්නතෝ කෑවොත් තමයි ලෙඩ වෙන්නේ. ඒ වගේ මේ ගස්කොළන් වල හැම කොලයක්ම බෙහෙත් ගුණයක් තියෙනවා. ඒකට කියන්නේ sign of the doctor කියලා. හෘද වස්තුවේ ලෙඩ වලට හදවත වගේ කොළ තියෙන බෙහෙත් කණ්ඩේ කියලා කියනවා. ඇලදිවට ඇලදි වගේ හැඩේ තියෙනව ගන්නයි කියලා කියනවා. ඒකදී හොඳට බැලුවොත් ওই කිසිම ස්පෙෂලිස්ට් කෙනෙක් ඕනේ නැහැ. තමන්ගේ දේ පොළවත් එක්ක ගහ කොළත් එක්ක සම්බන්ධය තියෙනවා. අපි වෙලා තියෙන කොන්දේ අමාරු කපෝ එතන ස්පෙෂලිස්ට් ගාවට යන්නේ බෝලිමේ ඉන්නකොට තව කොන්දේ අමාරු වැඩි ඒ මිනිහට තියෙන දැන් අහුවොත් එහෙම මොකද්ද අමාරු අනේ මහත්තයෝ මේ මැෂින් එක දාලා කියන්න මට අමාරුව මොකද්ද කියලා දොස්තර අහනවා ලෙඩාගෙන් අමාරුව කියලා ලෙඩා දොස්තරගෙන් අහනවා අමාරුව මොකද ලෙඩා හිතනවා මැෂින් එකේ කියන එක මට වැඩිය හරි කියලා ඉතින් දොස්තර කරන දේ ටෙක්නීෂියන්ට දානවා ටෙක්නීෂියන් report එක බලනවා. ඉතින් මේකයි සබ්බසරීම ඉවරයි එළියට එනකොට බර ගන්න පවාගෙන කනවා. එකම ලෙඩෙකුටවත් බෑ කියලා කියනවනේ ඔය ආටිකල් මහත්තයා ඉන්නකොට මොකද්ද ලෙඩේ කියලා ඒවට කියන්න දන්නේ නැල්ලු. දොස්තර මහත්තයාට තේරෙනවනේ කියනවනේ. ඒ තරම්ම අමනයි. ඒ තරම්ම මේ මම මොකටද ගියේ? මොකද්ද කරන්න ඕනේ කතාව නෑ. විශේෂයෙන්ම කවම කවදාකවත් ලෙඩක් කරන්න බැරිලු සංඝයාගේ. මොකද ගියාම දොස්තර චතුරාර්ය සත්‍ය උගන්වන්න පටන් ගන්නවා. මේ ගියේ මේ කොන්දේම අරුවට මොකද්ද සංසාර ඒක තමයි බලන ස්වාමීන් මහත්වනේ හරිම දුකයි මේ සංසාරේ මහත්ය භාවනා කරනවා. මහත්ය මේ සතිපට්ඨාන ටිකක් කරන්න ඕනේ. චතුරාර්ය සත්‍ය අවබෝධ මේ ආවේ කතාව පැත්තක අර ලෙඩාට බෙහෙත් කරන්න හදනවා. මේ බණ උගන්වන්න හදනවා. Tamange ලෙඩේ කියන්න දන්නේ නැහැ. දන්නවනම් ලෙඩේ මේකයි කියලා දන්නවනම් ඒකමයි උත්තරේ. මට කොන්දේ අමාරුවක් තියෙන කියන පොඩ්ඩක් එහාට පැටලලා බලන්න කොන්දේ වල මොකද වෙන්නේ කියලා ඉච්චර න්‍යාය. ඌට වෙනම බ්‍රැකට්ස් දාන්නයි, රේඩාර අල්ලන්නයි මොන බයිලාද එනකොටම දැනගත්තා නම් ඉවරනේ වැඩි. ඒක දන්නේ නැත්තම් ඔය මොන ස්පෙෂලිස්ට්වත් කරන්න බෑ. Taman tamange kayat ekka ඉන්න දන්නේ නැත්තම් කවුද ඊගෙන තව දන්න කෙනෙක් අපි ඒ තරම්ම අද කය අමතක කරලා මැෂින් වලටයි, දොස්තරලටයි, නීතිඥයන්ටයි පත්තර වලටයි බාර දීලා අපි හිතනවා ඒගොල්ලෝ කරයි කියලා. ඔය එක එක්කත් අපේ සුභ සිද්ධියට උය කරන්නේ. ඔය එක ප්‍රොෆෙෂන් එකක්වත් මේ මට මට ආදරයට උය කරන්නේ. උන්ගේ මඩිසලේ තත කරගන්න කරනවා ලෙඩ වෙන්න වෙන්න කැමති. එනිසා කරුණා කළ මේ ශරීරයෙන් අහුම්කම් දෙන්න ශරීරයෙන් අහන්න ඔබට මොකක්ද ඕන කියලා එයා කියන එක විතර ওই කවුරුත් කියන එක ගණන් ගන්න බෑ. ඒ නිසා කොන්දේ අමාරු බැයිලි අමාරු නැවත නැවත එන්න දීලා පොඩ්ඩක් තමන්ගේ ක්‍රමසාවිදි දාලා බලන්න ඕනම දෙයක් පුංචි තැනින් අල්ලගත්තොත් සනීප කරන්න ලේසි. ඒ නිසා විනාඩි 25 කියන එක බය වෙන්න දෙයක් නැහැ. නමුත් අවබෝධය වැඩි කර ගැනීම මේක තව අඩු කර ගන්න පුළුවන්. ඒ නිසා විනාඩි 25කට ඉස්සෙල්ලා පුළුවන් තරම් ආනාපානියත් එක්ක ඇසුර වැඩි කරගත්තොත් වේදනාව විඳින්න කෙනෙක් නැහැ හිත පැත්තකට වෙලා අරමුණේ දැනෙන්නේ නැතුව යන්න ඉඩ තියෙනවා. කෙසේ නමුත් එච්චර බය වෙන තත්යක් නැහැ මේකේ. නමුත් ඉවර නැති නිසා මේ වේදනාව ආහාරයක් කරගෙන පරිශන කරන්නයි කියලා ඉල්ලීමක් කරන්න ඕන. ලිඛිත ප්‍රශ්න එපමණයි ස්වාමීන් වහන්සේ. ඔව් අපි පැයකට වැඩි අරගෙන තියෙන වෙලාව මේ සතිವಾರේ સમાપ્ત කරන්න ඉස්සෙල්ලා මම අහනවා වෙන කාට හරි වෙන කියුතියක් තියෙනවනම් මයික් එක දෙන්න පිටිපස්සේ. සන්තෝෂයි මොකද හේතුව හුඟක් ප්‍රශ්න තිබුණේ ප්‍රකාශන තිබුණේ මේ සක්මණ ගැන. මේ සක්මණ ගැන අවධානය ලොකු වීම ලොකු සෞඛ්‍ය සම්පන්න ලක්ෂණයක්. අවසරයි ස්වාමීන් වහන්සේ ඊයේ දේශනා කරපු බද්දේ කරත් සූත්‍රය අනුව ස්වාමීන් වහන්සේ කිව්වනේ දේශනා කරානේ මේ ඕනෑම අරමුණක් කරහා විවේක ස්ථානයට යන්න පුළුවන් කියලා. ඉතින් එහෙම කරාම සන්තෝෂෙන් කරා. හැබැයි අනකොට ස්වාමීන් වහන්සේ හරිම පැහැදිලි. වෙන්දට වගේ නෙමෙයි හුඟා පැහැදිලි වැඩි. හිතනද අමාරු තරම් පැහැදිලි. කියන්නේ මෙච්චර පැහැදිලි වෙන්න පුළුවන්ද කියන එක. ඉස්සෙල්ලා උනේ ඒක නිකන් මම ගියේ දුකකින් පසුතැවිල්ලකින්. ඒ කියන්නේ ඇයි මට මෙහෙම වෙන්නේ කියලා. අද සන්තෝෂෙන් ගිය නිසාද මන් දන්නේ මට හරීම නිකන් දවාලක ඉන්නකොට හොඳට ක්ලියර් වට මේ මම අරමුණු වලින් කෙලින්ම විවේක ස්ථානෙට එනවා. ඉතින් ඒ පැහැදිල්ල වැඩි නිසා මම හිතුවේ ස්වාමීන් වහන්සේට ඒකේ වැරද්දක්ද ඒ කියන්නේ අපි ડોક્ટર ෆර්නෑන්ඩෝ ඉන්න කාලේ කිව්වේ මේ සත්‍ය මේ තරම්ම සරලයි කවුරුත් කැමති නැහැ පිළිගන්න. කවුරුත් හිතනවා මේක සමීකරණ ගැඹුරු සමීකරණකේ මේක මට එන්න ඕනේ. ඕහොම ලේසියෙන් එන්න බෑ කියලා මේ මේ සරල භාවය පිළිගන්න අපි කැමති නැහැ. මේ තරම්ම සරල දෙයක් නැත්තම් සෝපාක කොහොමද නිවන් දකින්නේ? කොහොමද පටාචාර රිදි නැතු ඇවිල්ලි වෙලා ඒ තක්කු මුක්කු නිවන් දකින්නේ? අපි හිතන්නේ මොනේ මෙහෙම ඇල්ලන එක සවුත්තුයි. මේම කරලා දඟලන්න හදනවා දඬු වෙලා මැරෙන්න හදනවා මේ කෙලින් ආය අල්ලන්න තියෙන්නේ ඕනෙම දැනක සයිසල බෑ අඳුරගෙන තියෙනවා මම මේ යන්න හදන විවේක තැන්න මම මේ යන්න හදන හිස් කරන තැන්න මම මේ යන ශූන්‍යතාවට කියලා බැලුවොත් මොන කුණු හරපේ වුණත් මොන කෙලෙසේ ආවත් ඔය මොන හැම කෙලෙසකටම වැඩි විවේකයේ බලවත් මොන කෙලෙස කෙලෙසයන් නිකන් ෆුක් කරලා පිඹලා ඉන්න පුළුවන් ඉතුරු වෙන්නේ විවේකයේ ඉතින් මේක මේක තියෙද්දි අපි කෙලෙස් සමාදන් වුණේ මෙතෙක් කල මේ ශූන්‍යතාවේ නෙවෙයි. විවේකයේ නෙවෙයි. උදේකලාව නෙවෙයි. ඉතින් ඒ සමාදන් වෙච්ච එක තමයි හම්බෙලා තියෙන්නේ. මේ දෙක එකට තියෙන්නේ. විවේකයේ සහ ආතතිය. මේ උදේකලාව සහ ඝන සංගණිකාව. ඝන සංගණිකාවේ ඉඳගෙන උදේකලාව වෙන්න පුළුවන්. ඒකට මේ ඝන සංගණික අයින් වෙන්න ඕනේ නැහැ. ඔය කට්ටිය ඕනේ බයිලා පාරියට නටා ගත්තා වයි. තමන්ට මේ බලහන් ඉන්නකොට නටනට නාටකම දිහා එක එක කැලික වරෙන් මචං බොන්න යන්න වරෙන් මචං නාන්න යන්න කියලා කියයි. නෝ තමන්ගේ හොඳට විවේකී තියාගෙන ඉන්න පුළුවන්. ඒකයි පුත්‍රචානන්ත කියන්නේ මේ තනිව පින්න පාත යන එක තනිව පින්න පාත එන එක තනිව රාජ බුද්ධිය කරන එක නෙවෙයි ඒක විහාරී කියන්නේ. ඒක විහාරී නම් අතීතනාගතය අතහැරපන් වර්තමානයේ ඉන්න එක දිහා බලහන් ඉරපන් ඒක තුල ඕනම තැනක විවේකී තියෙනවා. ඕනම දැනක උදේකලාව තියෙනවා. ඕනම දැනක ශූන්‍යතාවය තියෙනවා. දැක්කට පස්සේ හිතනවා චා මෙච්චර පොලේ මේ ලාභෙට හම්බුවේ කියලා හිතුවේ නෑ මේ බඩු. අපි මොන්න තරම් විකාරයක්ද හිතානින්නේ නිවන කියලා. අපි මොන තරම් විකාරයක්ද හිතාන්නේ දිවි ලෝකේ කියලා. අපි මොන තරම් විකාරයක්ද හිතාන්නේ මේ බ්‍රහ්ම ලෝකේ කියලා. අපි මොන තරම් විකාරයක්ද හිතාන්නේ අපාය කියලා. ඔක්කොම අපිට ඇඳලා දීපු වැරදි චිත්‍ර විදුසිතුවන් වල තියෙන දේවල්. ඒ නිසාම අපිට මම කවුද කියලා දන්නේ නැහැ වර්තමාන මොහොත දන්නේ නැහැ ගියාට පස්සේ පේනවා මේක මේ මේ තරම්ම සරලනේ under your very nose අස්පනා අපිට. හිතන්න මේක ප්‍රශ්නේ තියෙන තව කෙනෙකුට කියන්න ගියොත් හිතනවා මෙයාගේ වයර් මාරු වෙලා වෙන්න ඇති. ඕහොම කොහෙද දසපාරමිතා පිළිලත් නැහැ. ත්‍රි හේතුක ප්‍රතිසන්දිත් නැහැ. එහෙම නිවන් දකින්න බෑ කියලා මොනවාක්වත් දන්නේ නැති කට්ටිය ඇවිල්ලා නයි පෙන පෙන්නන්න ආවෙනවා. අපිට නිවන් ඕනේ නැහැ. අපිට ඕන දෙන්නේ ආතතිය බැස්සා. ජොලිය ඉන්නවා. මේ වර්තමාන මොහොතේ ජොලිය ඉන්නවා එච්චර. ඊගා මොහොතේ ජොලිය ඉන්නවා. ඊගා මොහොතේ ජොලිය ඉන්නවා. කවුද ඉන්නේ අපිට නඩු කියන්නේ? කවුරු හරි කියනවනම් නෑ ජොලිය නෑ උඹට ජොලිය නැති නෑ උඹ හිටපන් මම ඉන්නේ ජොලියේ. ජොලිය කියන වචනෙට විවේකයේ කියලා දාගන්නකො. මොන්න තාලෙන්වත් තේරුම් ගත්තට පස්සේ හිතනවා මෙච්චර දිග ගමනක් නෙමේ ගියේ මේ මේ කොයි යන්නේ රයිගම් පාරේ කවුරු බලන්නද නැන්ද බලණ්ඩයි කවදද එන්නේ ඉරිදයි එන්නේ කියලා වටේ යනවා. මම බලනකොට මේ ඉස්සරහා විවේකයේ දියෝ අපිට කොච්චරක් බොරු ගන්නලා තියෙනවද බුද්ධ ආගම කියලා. හැබැයි බොරුව නැතුව මෙතෙන්ට එන්න බෑ. ඒක නිසා ඒකට බනින්න ඕනේ නෑ. කවදත් අපි කියලා දෙනකොටත් ওই බොරුවම තමයි කියලා දෙන්නේ කාට හරි. ඔය කැරකිලා කැරකිලා වරෙන්කෝ. ඉතින් ඒකට බෑ බෑ කියන කට්ටිය ප්‍රතිඵල බලාපොරොත්තු වෙන කට්ටිය හැලෙනවා. වැරදුනත් කමක් නෑ. හරි ගියත් කමක් නෑ කියලා කරන මනුස්සයට මේ පේනවා බලනකොට මේක වටේ තමයි කැරකිලා තියෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ අන්තිමට මේක දැනගත්තට පස්සේ කියන්න මැලි වුණා. මිලෝ යකෙක් පිළිගන්න කැමති නෑ මේ මගේ හිතේ කෙලෙස් නැති තැනක් තියෙයි යන්න පුළුවන් වෙයි කියලා ඉතින් අන්තිමට බන නොකියන තීන්දුව කළා තියෙනවා. හිතා ගන්න බෑ. මොනම තාලෙන්වත් හිතා ගන්න බෑ අපිට මේ දෙන අධ්‍යාපනයේ මොන තරම් අපේ ඔළුව ක්‍රේල් කරලා තියෙනවද කියලා. ෆයර් මාරු කරලා තියෙනවද කියනවනම් අධ්‍යාපනඥයෝ තමයි. හැබැයි ඉතින් ඒදත් එහෙම තමයි. මේ අධ්‍යාපන එක මේ නෙවෙයි. මේ අධ්‍යාපනය හරහා අපි පුදුමාකාර හීනමානයකට ලක් කළා තියෙනවා. විශේෂයෙන්ම මේ දේව නිර්මාණවාදයේ විසින් ඇති කරන අධ්‍යාපන ක්‍රමය. දෙයයන්ාන්සේ අතේ තියෙන අපි we he is a creator we are creatures. විනාසයි. ආයුගෙන් කවදාකවත් තඹේක වැඩක් නැහැ. මොකද ඌ හීනමානයි. බුදුහාමරේම නෙවෙයි කිව්වේ ඔක්කොම එක වගේ. ඔබට දුදු වෙන්න පුළුවන්. ප්‍රතිපදාවක් තියෙනවා. මෙන්න ක්‍රමේ. වයසට යමක් මොකක්වත් නැහැ. ඉතින් බුද්ධ ධර්ම පිළිබඳ අයිතිවාසිකම් කියන කට්ටිය හරි තරහයි ඔකට. ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ ගාව පඳුරු දැම්මේ නැත්තම් නිවන් දකින්න බෑ කියලා. ඒගොල්ලෝ ගෙන් ටිකට් ගත්තේ නැත්තම්. ඒ නිසා නිවන් ගන්න එපා. මාන්නකාරකම් එපා. තිබුණු ටෙන්ෂන් එක රිලීස් වෙනවා නම් that's it. තියෙන ආතතිය නිදහස් වෙනවා නම් එච්චරයි. මේ මේ සූත්‍රවල බුදුහාමර කොච්චරක් එක අගය කරනවද? තමයි ළඟ තියෙන මානසික අත්‍යතිය එතන එතන ඉටි ටිකක් දිය වෙලා යනවා වගේ දිය වෙලා යනවනම් කාටවත් හානි නොවන ක්‍රමයට ඒක කරන එකයි තියෙන්නේ. ඒ මොකද කියන්නේ දැන් ඔක උණයි කියලා? නෑ ස්වාමීන් වහන්සේ ඉතින් සන්තෝසයි. නෑ මෙච්චර කාල දුකෙන් හිටියේ ඉතින් නෑ ඉස්සර කාලේ දුකක තියෙන දුකක තියෙ ඒකට කියන්නේ විශ්වලාගත් වාසනාව අඳුරගත්තේ නෑ. බ්ලෙසිං ඉන් ඩිස්ගයිස් කියලා කියන්නේ. අපි මෙච්චර කල් මේක නැද්දකින් නොබදම් මේක දුකයි මේක පෙළනවා මේක තවනවායි කියලා කිව්වේ ඒකමයි නිවන. ඒකමයි නිවන. වචන වෙනස් කරපන් ඔය තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. සාමාන්‍ය ලෝකයා දුකයි කියන එකට බුදුහාමුදුරුවෝ විශේෂණ පද දෙකක් දෙනවා. ආර්ය දුක්ඛ සත්‍ය. මුලට ආර්ය දානවා පස්සේ සත්‍ය කියන වචනේ දැම්මට පස්සේ දුකට මොකද වෙන්නේ? හුම්ම ගන්න බැරුව යනවා. මේ දුකට මුලින් ආර්ය කියන පදේ දානවා පස්සේ සත්‍ය කියන පදේ දැම්මට පස්සේ සාදු කියනවා. දුක කියනට නැද්දකින් කියනවා. මොකද කරන්නේ? ඒ ස්වාමීන් වහන්සේ අනිත් එක මම රෙජී මහත්මයාට කිව්වා ස්වාමීන් වහන්සේ මම අර අපේ ලයිබ්‍රරි එකේ නැති පොත් වර්ගයක් මම ගෙනියන්නම් කියලා. එහේ. මම හිතන්නේ මහසී සායලෝගේ පොත් 1 2 3 4 සෙට් එකම මන්ද දීලා ඇති කාල් කාල්ගතිය පමණ අර ඉජිනගේ ඇති නෑ මේ උඩ විතරයි ඒක තියෙන්නේ මොකද ඒක මේ නොමිලේ බෙදා දෙන්න දෙන්නේ නෑ පුස්තකාලේ විතරයි දෙන්න පුළුවන් නෑ පුස්තකාල තමයි ගෙනියන්නේ ඔය ඒක නිසා මේ තියෙනව සිලෙක්ට් කරගන්න පල්ලෙහා මෙහි තමයි ගොඩක් පොත් තියෙන්නේ මම අර පොත් සෙට් එකක් එවන්න ඒක පොත් හතරම තියෙන්නේ මම මෙහි තියෙන අපේ සංස්ථාවේ සාකා වලට විතරයි දුන්නේ පුද්ගලිකව දුන්නේ නැහැ මොකද ඒක ටිකක් අමාරුයි වැඩකුත් නැහැ ඒක තියෙන ගුරුවත් පොතක් ඒක නෑ මර ලයිබ්‍රරි එකේ නැති එක විතර ඒ පුස්තකාල නැති එක විතර. ඒක දාන එක වටිනවා. ඒක දාන්න. ඒ ලයිබ්‍රරි එක හරි සම්පූර්ණයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. උගක් උගක් පොත් තියෙනවා. ඔව් මට ඒකට හෙට දවල් වෙනකොට හම්බෙන්නේ ස්වාමීන් වහන්සේ පොත් ටික. අරවින්දර දුන්නම හරිනේ. ආ හරි. මහසි පොත් සෙට් එක. ඔව්. ඒ ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය පතමි. සාදු සාදු සාදු. හොඳයි එම්නම් අපි මෙතනින් අපේ මේ මොකද්ද කමඨාන් සුද්ධ කිරීමේ වැඩ පිළිවෙල સમાપ્ત කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි